ඒ අනුව ගොඩාක් අපි සාමාන්‍ය කෙනෙක් සාමාන්‍ය ජීවිතයත් නොදකින අහන්න නොලැබෙන වේදනා පිටන් තොරතුරු ටිකක් අපි ඉදිරිපත් කරගත්තා. ඉතින් ඒක විශේෂයෙන්ම කායानुපස්සනාව පිළිබඳව පරිචයක් ඇති නැත්නම් කායानुපස්සනාවේ දැක්කින සතිය පිළිබඳව පිරිච්ච ගතියකටපත් වෙච්ච කෙනෙකුට ඊගාවට හම්බ වෙන අභියෝගේ ඊගාට හම්බ වෙන පාඩම් පන්ති කියලා කියන්න පුළුවන්. ඒක අපි විඳීම කියලා කියනවා. ඒ විඳීම් ශේෂ්ත්‍රය රූප ධර්මයක් නෙවෙයි එතන තියෙන්නේ අරූප ධර්මයක්. ඒ නිසා රූප ධර්මයේ හරහා නැත්නම් අල්ලන්න කියන්න පුළුවන් දෙයක් හරහා සතිය පිහිටුවාගෙන ඒ වඩන ලද සතිය අරූපී ධර්මයකට යොදවන පළවෙනි අවස්ථාව. එහෙම නැත්නම් නාම ධර්ම වලින් ඉස්සලම සඳහන් වෙන්නේ වේදනා චෛතසිකය. මේවට අපි චෛතසික කියලා කියන්න පුළුවන්. ඒ විදිහට චෛතසික තුනක් සඳහන් වෙනවා වේදනා සංඥා චේතනා කියලා. ඒ චෛතසික තුන ඇති කරන ප්‍රභාවයේ විදිහට විඥානය සඳහන් කරනවා. එතන මේ චෛතසික තුනත් හිතක් විඥානයේ කියන හිතක් මේ හතරම නාම ධර්ම වලට වැටෙනවා. ඉතින් මේ පැත්ත හරි සියුම්. ඒ නමුත් මේ ਸਰවචන් වහන්සේ වගේ ඒක ගැන කතා කරපු වෙන සාස්ෘණ වහන්සේනමක් නැහැ. ඒක හරි පුදුම විශ්තියට විස්තර කරලා තියෙනවා. එදා මෙදා තුර කාටකත් එක අභියෝගයට ලක් කරන්න බැරි තරම් විස්තර විභාගයක් තියෙනවා. ඉතින් ඒ විස්තර විභාගයට යන්න සුදුසුකම තමයි ඒ කායන පසන හරහා ලබන්නේ. ඉතින් කායන පසන කරන ගියාට පස්සේ අපි අර ඊයේ තියෙන ටික පොඩ්ඩක් නැවත මතක් කරගත්තොත් මේ දුක් වේදනා පිළිබඳ අලුතෙන් බලන්න කියනවා. අපි සාමාන්‍යයෙන් නොදකින්න පතන් කියන කයිසිකන ලැබේවා කියලා පතන දුක් වේදනාව සති ආලෝකයට ලක් කරනවා. ප්‍රති ආලෝකයට ලක් කරගන්න අමුතු ප්‍රශ්නයක් අහන විසාක උපාසක ධම්මදින තෙරණාසික ආර්යවනි මේ දුක් වේදනාවේ සැප දුක දෙක මොනවද කියලා. ඉතින් ඒ කියන්නේ මේක ඉස්මතු කරලා පෙන්වන්න හදනවා අපි සැනින්ම ඉපයි කියලා විශ් කරන දුක් වේදනාවේ හොඳ පැත්තක් තියෙනවා කියලා. එතකොට විශාක පාසකගේ ප්‍රශ්නෙට අපිට පේන මේ තේරුමක් වගේ ප්‍රශ්නයක් වගේ. දුකේ තියෙන සැප දුක දෙක මොකක්ද කියලා. එතකොට කියනවා දුක් වේදනාව හට ගන්නකොට සහ පවතිනකොට ඒක දුක් තවන නපුරු ගතියක් තියෙනවා. නමුත් ඒකේ පහවී යෑම සපා. ඒක ඒක බොහොම තර්කයට ගැලපෙන උත්තරයක්. ඒ නිසා අපිට මේ බණ ඇහුවට පස්සේ අපිට නూరు නුපුරුදු නැත්තම් නපුරු අත්දැකීමක් වේදනාවක් වෙනකොට මේක පොඩ්ඩක් බලන්න හිතෙනවා මේ වේදනාව අවසාන වෙනකොට සැපක් එනවද කියලා. ඒ කියන්නේ දුක් වේදනා හරහා යන්න ධෛර්යයක් ලැබෙනවා අපිට. දුක් වේදනා හරහා යන්න පෞෂත්වයක් ලැබෙනවා අපිට. හැබැයි හරි අමාරුයි. දුක් වේදනා වෙනකොටම අපි වියලිලා, විහෙස වෙලා, පියකිලා, මිලාන වෙලා ඉවරයි. ඒ මිලාන වෙලා නිසා අපිට මුලමැද දෙක බලාගෙන අවසානයේ දක්වා ඉන්න තරම් ඉවසීමක් නැහැ. නමුත් මේකේ පොඩි කුතුහලයක් දනවනවා. දුක් වේදනාව කියලා විසිකරන්න එපා. ඒකේ මුල් ටික පැංගිරි ඇඹුලයි තිත්තයි ඒක කාගෙන යන්න මෙල්ලි ගෙඩියක් වගේ කාගෙන කාගෙන ගියාම අන්තිමට පැණි රසක් ඉතුරු වෙනවා වතුර ටිකක් අරගත්තත් පැණිලායි අන්න එහෙම ගතියක් තියෙනවා කියලා ඊට පස්සේ මේ කුතුහලය හරහා මේ ඇති කරන කුතුහලයේ හරහා නැත්තම් මේ හිතට දෙන උත්ප්‍රේරණය හරහා සුඛ වේදනාවේ සැප දුක දෙක පිළිබඳව අවධානය යොමු කරනවා. ඒක කියනවා සුඛ වේදනාවේ හට ගැනීම සහ පැවැත්වීම සුඛයි. නැත්තම් මිහිරි ප්‍රණීතයි. ඒකේ වෙන්වීම, වියෝව, ඡය වීම, වැය වීම දුකයි. එතකොට අපි මෙතෙක්කල් එක අඳින්ම සැප හොයාගෙන ගිය කෙනාට තේරෙනවා අපි හොයපු හැම සැපක්ම කරලා තියෙන දුකේ. අඩු ගානේ අපි අහලවත් නැහැ. ඒ නිසා සැප හොයනවයි කියලා කියන්නේ දුක හොයනවයි කියන්නේ. මෙන්න මේක දැක ගන්න ආසුලුව භවනා කරන්න යනකොට අර කාරණාමයි දුකේ ඉගෙනගත්ත කාරණාමයි සැපට දැබ බැලුවොත් මූල ධර්ම වශයෙන් සමානයි. ඉතින් එතකොට අපේ ජීවිතයේ තියෙන තද බල ආතති අසහනවලට මේකෙන් මූල ධර්මමේ උත්තරයක් ලැබෙනවා. අපිට පුළුවන් නම් මේක ක්‍රියාවත් කරලා බලන්න. එතකොට අර කායනුපස්සනාවට වැඩිය එහාට යන්න ඕනේ. මේකට අපි කියනවා සැප වේදනා සහ දුක් වේදනා එනකොට සූදානම් මනසකින් ඉන්නවා. සූදානම් ශරීරයෙන් ඉන්නවා. ප්‍රත්‍යඥස් එහෙම නැත්නම් සමහර ලාවට මේකට සමානාර්ථ දෙන්න පුළුවන් අප්‍රමාදී කියලා. එනකොට කලබල වෙලා තක්මුක් වෙන්නේ මුල දුක් වේදනා කෙනකොටම ඇඟට කඩාපනින්න යන්නේ සැප වේදනාවක් එනකොටම සිප වැළඳ ගන්න යන්නේ මේ දෙන්නගේ නැත්නම් මේ වේදනා දෙකේ විස්තරලිය කොතනදීද සිද්ධ වෙන්නේ කියන බැල්ම ඒකට විපස්සනා කියලා කට ඇරලා කියන්න පුළුවන් වේදනාව හරහා යමක් මෙතන තියෙනවා ඉතින් මේ දෙකට යෝගාවචරයේක් අඩු ගණනක් පන් වේලාවක පරියන්ක වේලාවක දාලා බැලුවොත් ඒ යෝගාවචරය ගිහිල්ලා හැප්පෙන මේ කියන මේ නුහුරුණු පුරුදු විප්ලවීය පෙරළයට නැත්තම් පරිණාමයට නැත්තම් විපරිණාමයට එහා ගිය තවත් එක ගිහිල්ලා හැප්පෙනවා ඒ මොකද්ද අපිට එනේන වේදනා සැප හෝ දුක් වශයෙන් දාලා අපි මෙනෙහි කරනවා කියලා හිතමු මුහුණ දෙනවයි කියලා. ඒකට පේනවා ගොඩක් වෙලාවක මේ සැපට දුකට දාන්න බැරි මැද තියෙනවා. අහු වෙලාම නැහැ. ඒ විශාල ප්‍රදේශයක් එහෙම ඇත්තේ නැහැ. يعني නම දාන්න බෑ. මේ දුකද සැපද කියලා කලුසුදු වශයෙන් නම් කරන්න බැරි. තියෙනවා ඒකට වේදනා කියන එක දාන්නෙත් නැහැ අපි. අපිට හම්බ වෙනවා තැනක් වේදනා තීර්ථෙයි දෙපැත්තෙන් පාට කරන පාට කරන එනකොට මේක වේදනා මිදප්ප මේක වේදනා දුක කියලා මැද හරි විශාල ප්‍රදේශයක් ඉතුරු වෙනවා මේක වේදනා චෛසිකයට වැටෙනවාද සැපට වැටෙනවද දුකට වැටෙනවද කියලා මේක හරි මේ මන්මත් කරන සුළුයි ඉතින් ඒක නැති කරන්න විසාකෝපාසක ඒක ප්‍රශ්නයක් විදිහින් ඉදිරිපත් කරනවා ආර්යවනි මේ අතරමැද තියෙන අදුක්කම සුඛ වේදනාවේ සැප දුක දෙක මොකක්ද කියලා. ඒක හරියම දාර්ශනිකයි. අර දෙකට වැඩිය බොහෝම ගැඹුරින් කියනවා. මෙන්න මෙහෙම දෙයක් තියෙනවායි කියලා දන්නවනම් සැපයි. එහෙම දෙයක් නොදැනීම දුකයි. අපි ගත කරන ජීවිතයේ වැඩි වේලාවක් සිංහල බෞද්ධ වේවා, භාවනා කරනවා වේවා, නොකරනවා වේවා, සතුම් මරනවා වේවා, හොරකම් කරනවා වේවා, ගෝකලාටිනේ අදුක්කම සුඛ වේදනායි. මේක අපි චින්තන වලින් එහෙම නැත්නම් ප්‍රපංච වලින් එහෙම නැත්නම් අපි කතන්දර වලින් පුරවගෙන ඉන්න මිසක්කා ඒ අදුක්කම සුඛ වේදනාව දෙන වෙලාවට අපේ හිතට ඒ කිසිම සැපදුක කියන අංශ දෙකට වැටෙන්නේ මෙන්න මේක පිළිබඳව තියෙන නොදැනීම තමයි අවිද්‍යාව කියලා කියන්නේ. මේ පිළිබඳ දැනීමක් තියෙනවා නම් වැඩි වෙලාවක් මිනිස්සෙක් වශයෙන් manussත්ත්ව ප්‍රතිලාභය ලැබිච්ච ඕනම කෙනෙකුට වැඩි වේලාවක තියෙන මේ සැපත් දුකත් නැති එකක් මේක දැන ගැනීම පවා සැපක් නොදන්න ඉන්නවනම් දුකක් ඉතින් මේ තැනට ගෙනියන්න තමයි උසහාකෝපාසකතුමා අර ප්‍රශ්න පිළිවෙල අහන්නේ අපි මතක් කරගත්ත එක. ඊට පස්සේ අහනවා මේ අදුක්කම සුඛ වේදනාවට ප්‍රතිභාග වෙන්නේ මොකද්ද කියලා. කියනවා අවිද්‍යාව කියලා. යම් කෙනෙක් අවිද්‍යාව තියෙන තාක් ඒකේ නාම මේ අදුක්කම සුඛ වේදනාව පිළිබඳ නොදැන එයා මේ සැප කියන පුංචි කොටසක් අල්ලන මුළු ජීවිතේම කැප කරනවා. කොච්චර කැප කරුවත් ඉවර වෙන්නේ දුකේ. ඉතින් ඒක නිසා මේ අපොත් ලියනවා උපදෙස් දෙනවා নানা ප්‍රකාර දේවල් කරාට කක්කොටු බණක් තමයි මෙතන යන්නේ. වැඩි බණක් යන්නේ. ඒ කියන්නේ මහේකු වැද්ද වෙලා දරුවන් උගන්වන දන ශිෂ්ටාචාරය. දරුවනේ ඔහොම හැදිලා බෑ මිනිස්සෙක් වෙන්න බලපන් ශිෂ්ටාචාර වෙන්න බලපන් මහත්ෙක් වෙන්න බලපන් බල වැද්දනේ කියලා මේ දරුවන්ට දොස් කියන. ඉතින් මහේකත් වැද්දා. මහේකා තමයි මේ බණ කියන්නේ. අද තියෙන බණ වලටත් වැඩි බණ කියලා කියනවා. අත්දැකම නැති දෙයක් ගැන දරුවන්ට උපදෙස් දෙනවා. හොඳ කියන එක දන්නේ නැහැ. වෙන විදිහකට කියනවා නම් මේ අවිද්‍යාව කියන්නේ යමක් දැනෙන්නේ සැප දුකට වැටෙන්නේ නැති කොටසක් ආපුවාම ඒක පිළිබඳ තියෙන අවිද්‍යාව ගැන මේ අද කියන තාක්ෂණ යෝකේ මොනම දෙයක් හිතලවත් නැහැ දැනෙලත් නැහැ දන්නෙත් නැහැ අන්න ඒක පිළිබඳ තියෙන මේ අවිද්‍යාව අපි ගෙනියනවා අමුතුම මානයකට මේක තව කෙනෙකුට තව කෙනෙක් පෙන්නුවොත් නින්දාවක් වෙනවා මටම මම අවබෝධ කරත් හීනමානයකට වැටෙනවා. ඉච්ඡා බංගත්වයකට වැටෙනවා. නමුත් මේක භාවනාවේ දියුණුවක් කියලා පෙන්නොත් ප්‍රතිපදාවේ දියුණුවක් කියලා දුන්නොත් ඒ ආර්ය පරිශ්‍රණ කැමති කෙනා තිත්ත උනාට මේක ඇත්තක් කියලා තේරුම් ගන්න. එතකොට එයා උත්සාහ කරලා බලනවා සැපේනකොට සැපයි සැපයි කියලා මෙනෙහි කරනවා. දුකේනකොට දුකයි දුකයි කියලා මෙනෙහි කරනවා. මෙනෙහි කරලා ඒ දෙකට නැති වෙලාවට අවදි වෙනවා. හරියට හන්දෑවේ රැය වෙලා ඇත්තටම කියනවනම් අහස බල්ලා මේක සිකුරු තරුව මේක අර තරුව මේ තරුව කියලා බලබලා ඉඳලා කියන මේ තරුව දෙකක් මැද තියෙන අවකාශය මොකක්ද කියලා කවදාකවත් හදාarලා නැහැ දන්නෙත් නැහැ දැකලත් නැහැ දකින්නේ තරුව විතරයි නමුත් මේ තරුව ඔක්කොම රේඛයක් දාලා එක පැත්තට රොක් කෙරුවොත් අවකාශයේ අහසේ 105ක්වත් වහන්න බෑ විතර විශාල ප්‍රදේශයක තියෙන හිස්තනක් කිසි කෙනෙක් ඔය ට්වින්කල් ට්වින්කල් ලිටල් ස්ටාර් කියලා කිව්වට අතරමැද තියෙන ගැන හින්දු කියන්නේත් නෑ හොල්මන් තමයි. හැම කෙනාම හොල්මන්. ඉතින් මේකට අවධානය යොමු කෙරුවොත් එතකොට මේ තාරකා විද්‍යාඥයා දන්න ඔක්කොම 100ට 100ක් දැනගත්තොත් මෝ දන්නේ මුළු එකෙන් 105යි. අඩු ගන්න ඉතුරු ටික දන්නේ නැහැ කියලාවත් දන්නේ නැහැ. අපිට පුළුවන් තාරකා විද්‍යාව දන්නෙත් නැහැ. නමුත් අපි දන්නවා මෝ ඔක්කොම තොරන් ගහන්නේ ඇති දෙයට විතරයි. මෙතන අතරමැද නැති දෙයක් තියෙනවා. මේ අවකාශයේ පන්නලාන්නේ මේ ඔක්කොම ඉගෙන ගන්න. ඉගෙන ගන්නilla ඒක මානව ඉගෙන ගත්ත පැරණිම කලාවක් කියලා. ඔය නක්ෂත්‍ර විද්‍යාව, ආයුර්වේද විද්‍යාවගේ පැරණි කලාව. ඒකේ දන්නේ කොච්චර පොඩ්ඩද කියලා. එතකොට මේ අතරමැදීන අවකාශයට හිත දාලා බැලුවොත් අනාතයි අසරණයි. ඒක නිකන් අතරමං වීමක් වශයෙන් තමයි පේන්නේ. මුත් මේකට මේක තමයි අවිද්‍යාව විශාලත්වය මම කොච්චරක් මේ අවිද්‍යාව පිළිබඳ දැනගන්න අසලු ගතියක් එහෙම නැත්නම් එළඹ සිටි ගතියක් තියෙනවා නැත්නම් සතුටුමත් වෙනවද කියලා බැලුවොත් එතකොට අහනවා මේ අවිද්‍යාවට ප්‍රතිභාග වෙන්නේ මොකද්ද විද්‍යාව කියලා කියන්නේ. මේ ඔක්කොම දන්න සාරකා විද්‍යාඥයා බව දන්නේ මුළු ආසේ අහසෙන් මේ 5ක් දෙකක් වගේ ගාණක් විතරයි. මොකද දරුවෝ ඔක්කොම එකතු කරත් එච්චරයි. ඒත් ටික ගැන මොනවද කතාව? මේ විදිහට රූප ගත්තත් වේදනා ගත්තත් සංඥා සංස්කාර විඥාන ඔක්කොගෙම පේන්න තියෙනවා අපි දන්නවයි කියලා කියනවා නම් අර අපි ධර්ම සාකච්ඡායේදී මතු කරා වගේ හිතා ගන්න පට්ටම් ගහපු කරත්තරෝදයක් තියෙනවා කිය. ඒ කරත්තරෝදේ පෙරලෙනකොට මුළු කරත්තේ ඇදගෙන ගියාට මුළු කරත්ත පරිදියෙන් 100ට කීයට පොළවේ වැදිලා තියෙන කියලා පොඩ්ඩක් බලන්න. අනික් සියල්ලම ඒ කරත්තේ කැඩෙන්නේ නැති වෙන විදිහට alignment එක අරගෙන දෙන්න සම්බන්ධය දෙනවා මිසක් පොළවේ වැදිලා තියෙන මුළු කරත්තෙන් මින්න මෙච්චර පොඩි කොටසක් ස්පර්ශකයේ කියන එක උගන්වනකොට ජ්‍යාමිතිකේ කියලා දෙනවා ස්පර්ශ කරන්නේ වෘත්තයකට ස්පර්ශ කරපන එක ලක්ෂයයි ඒ වගේ ලක්ෂ ලක්ෂයකට වැඩිය තියෙනවා පරිදි සම්පූර්ණ ගත්තාම එතෙන් තමයි වැඩේ වෙන්නේ. ඉතින් ඒකට අපි රෝධය පිළිබඳ දන්නවයි කියලා කිව්වට මේකෙන් කොච්චර පොඩ්ඩකින්ද වැඩේ වෙන්නේ. ආන්නේ විදිහට මේ Tamange අවිද්‍යාව පිළිබඳව හදාරනකොට අර අනිකුත් චෛසික හරහා සංඥාව හරහා සංස්කාර හරහා මේක පොඩ්ඩක් තා විස්තර කරලා දෙන්න පුළුවන් මොකද නිවන් දකින්න ඇත්තෝ මේ රූපය ගිවං කරලා නැත්නම් රූපේ සතියට ලක් කරලා නැත්නම් කායනපස්සනා දිනු කරපුවාම සමහරුන්ගේ චරිත වේදනාව හරහා තමයි නිවනට යන්නේ. තව සමහර ඉන්නවා සංඥාව හරහා වේදනා මේ සංඥාව හරහා නිවනට යන. තව සමහරක් අත් ඉන්නවා සංස්කාර හරහා. ඒ නිසා කායනපස්සනාව ගිවං කරාට පස්සේ චරිත තුනකට නාම ධර්ම තුනකට මේ සමූහය බෙදිලා යනවා. ඒකට වේදනාව විඳීම් ශේෂ්ත්‍රයට යන කට්ටිය ওই සාහිත්‍ය එහෙම නැත්නම් මේ විදීම් ශේෂ්ත්‍රයේ පිළිබඳ විශේෂඥ තත්ත්වයටපත් වෙනවා. තව සමහරක් ඉන්නවා ඒ වට ඉච්චර කැමති නෑ. එයා sannivedanayete සංස්කාර සංඥාවලට නම් තැබීමේ සහ තැබූ නම් වලින් හඳුනා ගැනීමේ දක්ෂකමට කම්පියුටර් සයන්ස් එකේ තියෙන තනිකරම සංඥා ගොඩ කර. ඒ වට දක්ෂ වෙනවා. තව කෙනෙක් ඉන්නවා සංස්කාරයක නිර්මාණශීලී ගෘහ නිර්මාණ කරනවා නැත්නම් නිර්මාණ හදනවා ප්‍රතිබිම්බ හදනවා සකස් කරනවා නිර්මාණශීලී. ඉතින් මේ විදිහට තුනකට කැඩෙනවා. අන්නේ තුනකට කැඩෙනකොට මේ තුනම වේදනාදිගේ සංඥාදිගේ සංස්කාරදිගේ කියන මේ තුනින්ම දඟලන්නේ එයාට තියෙන අවිද්‍යාව ප්‍රමාණයට තමයි. අවිද්‍යාව තියෙන කෙනාට මොනම විදිහෙන් නිකන් ඉන්න බෑ. උදාහරණයක් වශයෙන් කිව්වොත් අපි භාවනා කරලා දැන හෝ නොදැන ගිහිල්ලා අදුක්කමකේට ආවට පස්සේ මොනක්වත් දැනෙන්නේ නැත්නම් ගියාම අපිට බුදු අසහනයකටපත් වෙනවා අපි මහා පාළුවක් දැනෙනවා. මහා කම්මැලිකමක් දැනෙනවා. මහා එපා වීමක් දැනෙනවා. උස් උන් තනින් උසල විශ් කළා දාන්න පටන් අර ගන්නවා. ඒකට අපි තියෙන මොනම හැකියාවකින් හෝ අපි ඒ අපිට ඉන්න බැරි කඩිගායට අර්ථකථනයක් දෙනවා. ඒ අර්ථකථනය තමයි විද්‍යාව කියන්නේ. ඉතින් අපි මේක දැනගෙන මූලධර්මයේ දැනගෙන මේ අදුක්කම සුඛය ආවට පස්සේ ඒක දැන ගැනීමට හුඟක් වෙලාවක ඉන්න ඕනේ. ඔක ඉක්මවල වෙන දෙයක් අල්ලන්න යන්න එපා. ඕකෙම වැඩි වෙලා ඉන්නවයි කියන එකට හොඳ ලස්සනට තපස කියලා කියන්න පුළුවන්. එතෙන් තපස් රකින්නයි කියන්නේ. අදුක්කම සුඛය වෙන් කරලා හඳුර ගන්නවා කියන එක මහ විශාල ගමනක්. ඒක ආවට පස්සේ එතන ඉන්න බැරි නම් කඩිගායන සලුවක සදාල්ලා නැගිටලා දුවනවා නම් යට කවදාකවත් ඒ අවිද්‍යාව ප්‍රමාණ කරගන්න ලැබෙන්නේ නැහැ. එතකොට එයාට ඉන්න බැරියයි බැරි වේදනා සංඥා සංස්කාර කියන මොකකින් හරි මෙයා ගතනවා. මෙයාව මට ගොඩ පෙරක දෝරුකම් ඉන්න පටන් ගන්නවා විදිහට ඕකට මෙහෙම කරවා, ඔකට මෙහෙම කරවා, ඔකට මෙහෙම කරපන් කියලා ඒ එන කුප්පණ ගතිය තමයි කෙලස් කියන්නේ. ඒ නිසා මේ අදුක්කම සුඛය දැකලා කිපෙන්න නැතුව ඉන්න පුළුවන් නම් නලියන්න නැතුව ඉන්න පුළුවන් නම් යමක් නොකර ඉන්න පුළුවන් නම් අර තේරෙ පටන් ගන්නවා කොච්චර අසහනයක් කොච්චර අමාරුවකට අපිපත් වෙනවද ඒ තාකත් අවිද්‍යාව තියෙනවා නිසා අවිද්‍යාව ඉගෙන ගන්නා සුළුව සැප වේදනා සැප වේදනා වශයෙන් දැන දුක් වේදනා දුක් වේදනා වශයෙන් දැනගෙන ඒ මොනවත් නැති අපි කියන පාළු තනක් කියන නැත්තම් අනන්තයක් කියලා කියනවා අපි කියනවා සීමා මරියාදාවල් නැති බවුන්ඩ්ලස් තනක් කියලා අපි කියනවා විස්තර කරන්න බැරි තනක් කියලා මෙන්න මේ තනට ගිහිල්ල වෙලා යමක් නොකර ඉන්න පුළුවන් හැකියාවට හැකියාවෙ එන්න එයාට සක්කාය දිට්ඨිය නැති වෙන්න ඕනේ, මාන්නේ නැති වෙන්න ඕනේ, තෘෂ්ණාව නැති වෙන්න ඕනේ. මේ තුනේ මොකක් හරි තිබුණොත් ඒ තියෙන කුප්පන ගතිය නිසා, විශ්වෙන ගතිය නිසා එතන ගියාට පස්සේ මම දැන් මේක කිරුවොත් හොඳයි, මේක කිරුවොත් හොඳයි, මේක කිරුවොත් හොඳයි කියලා රහසකුත් එකක් යෝජනා ඔළුවට එනවා. ඒ හැම එකක්ම කුප්පන සුළුයි. අර කියන විවිධකේ නැති කරන සුළුයි. මෙයාට හිතෙන්නේ මට මේ බෙල්ලෙන් උඩ පණ තියෙන තාක්කල් ලොවට නිකන් ඉඳලා බෑ මොකක් හරි කරන්න ඕනේ. ඒ තමයි දැනුම හෝ නිර්මාණශීලීත්වය හෝ ප්‍රගතිය හෝ මොකක් හරි මුවාවෙන් ඇවිල්ලා මේ නලියන නලියවිල දිහා බලන හිටියොත් ඒ දේට දෙවන්නේක් සම්බන්ධ නැති බව තේරුම් ගත්තොත් ඒ දේ ඊට කලින් සැලසුම් කරපු එකක් නෙමෙයි සිද්ධ වෙන්නේ. සංකත වූ පටිච්චසම්පන්න වූ දෙයකින් මාව අවසල දාන. ඉතින් මෙයා ඒ වෙනුවට එක චිත්තක්ෂණයක් තව ඉන්න. තව එක චිත්තක්ෂණයක් ගිල කරන දෙයක් කරන්න කියලා බැලුවොත් එයාට තේරෙන්න පටන් ගන්නවා මේ අවිද්‍යාව අදුක්කම සුඛ වේදනා මුල් කරගෙන මතුවෙන මේ අවිද්‍යාවේදී ඒ යමක් නොකර සිටීමට විද්‍යාව කියනවා. ඒ නිසා මේ අවිද්‍යාවට විද්‍යා ප්‍රතිභාගයි. ඉතින් ඒ වෙලාවේදී භාවනාව කියන එක සම්පූර්ණ වේදනාදිගේ සංඥාදිගේ සංස්කාරදිගේ යමක් නොකර සිටීම එහෙම නැත්නම් ওই තියෙන දේ පිළිගැනීම එහෙනම් මේක මේ යන දෙයට යන්න අරිනවා කියන එක කියන එක ඒක මේ තේරවාද අපේ අර්ථකථන වලින් ගොඩාක් ගිලිහිලා තියෙනවා. ගිලිහිලා ඒ වෙලාවේ මොනවද කරනවා කියන එක තමයි තීනී කරනවායි කියලා කියන්නේ. අපිට මරණ මොහොතේදීවත් නිකන් ඉන්න බෑ මොනවා හරි කරනවා. එතකොට එන කම්ම කම්ම නිමිති ගති නිමිති දිගේ අපි ඊගා પરම්පරාව ඊගාව ආත්මයට පයින්නවා. ඉතින් එතනදී මරණ මොහොතේදී එහෙම නොකර ඉන්න අපිට බෑ. කලින් පුහුණු කෙරුවේ නැත්තම්. ඒක තමයි භාවනාදී කරන්නේ. අපි යම් අරමුණක් දෙනවා හිතට. රූපාරම්මණයක් කියමු. එතකොට ඒ රූපාරම්මණය අපි හරියට වර්ග කරලා කියනවා මේ ඉන්නේ ආස්වාද ප්‍රසවාසී මම ඉන්නේ ඉඳගෙන මට නාසිකාග්‍රේ මෙන්න උණුසුම දැනෙනවා සීතල දැනෙනවා කියලා රූපය දුවට වෙන් කරලා හඳුනා ගන්න එකට පරිච්ඡේද කරනවා කියලා කියන. රූප පරිච්ඡේද ඥානය. පරිච්ඡේද කළේ හරියටම වෙන ආස්වාසේ ප්‍රස්වාසේ නෙවෙයි. ආස්වාද ප්‍රසවාසයේ පිම්බි මහැකිලිම නෙවෙයි. මේ ආස්වාසය කතා කරන්න කියලා හරියට කොටු කරපු ගමන් ඒක වෙනස් වෙන්න පටන් ගන්න බව තේරෙනවා. අර සමුහයේ ඉන්නකොට මේක වෙනස් වීම අල්ලන්න බෑ. මේ වෙනස් වීමට සූදානම් වෙලා මෙයා ගියොත් නැත්නම් මේ ආස්වාසයේ ආස්වාසින් ආස්වාසයට ආස්වාසින් ආස්වාසයට ආස්වාසින් ආස්වාසයට ගියොත් සතිපට්ඨාන සූත්‍රය සඳහන් කරලා තියෙන විදිහට සර්වචනාංශේ දීගං වාස සන්තෝ දීගං අස්ස සාමීති පජානාති ටිකක් වෙලා ගියාට පස්සේ රසං වාස සන්තෝ රසං අස්ස සාමීති පජානාති දීර්ඝ ආස්වාසේ දීර්ඝ ආස්වාසයෙන් දන්නවා ටික වෙලා ගියාම ඔය කෙටි ආස්වාසේ කෙටි ආස්වාසයෙන් දන්නවා අන්නේ වෙනස් වීම දැකගෙන යනකොට ඒක ගෙවීමක් කියලා තමයි ඒක කියන්නේ කලබල නැතුව හිටියොත් දැන් අද තුන්වෙනි හතරවෙනි දවසේ නිසා මේක තේරෙයි මම හිතනවා. හොඳට හොඳ දිහා බැලුවොත් ඒ ගෙවිගෙන යනකොට මේ රූපේක තියෙන රුප්පණ ගතිය රූපේක තියෙන කුප්පණ ගතිය නැති වෙලා දැන් හුස්ම නැහැ කියන තැනට යනවා. දැනෙන්නේ නැති තැනට යනවා. අන්නේ දැනෙන තැනට ගියාට මෙයාට මේක භාවනාවෙන් අල්ලන්න පුළුවන් හුස්ම නෑ තමයි හැබැයි මැරිලා නෑ කියලා. හුස්ම නෑ තමයි හැබැයි නිින්ද ගිහිල්ලා නෑ. හුස්ම නැහැ තමයි මං සීමුර්ජා වෙලා නැහැ කියලා මේ පොයින්ට්ස් තුන ඉතුරු වෙනවා. ඒකට යාර දැනගන්න පුළුවන් මේ හුස්ම කියන වැලදි කෙල්ලීකට මං ගියා. දැන් මං ඉන්නවා හැබැයි හුස්මේ පොට නැහැ. අල්ලන්න කොනක් නැහැ, මැරිලා නැහැ, නිින්ද ගිහලා නැහැ, ක්ලාන්ත වෙලා නැහැ. එහෙම ඉන්නකොට ඒ තිබුණ රූපයක් දිගේ ආස්වාසේ දිගේ ගමන් කරපු හිත ආස්වාසේ නැතුණත් කලබල නැතුව මම මැරිලා නැහනේ නිින්ද ගිල්ල නැහනේ ක්ලාන්ත වෙලා නැහනේ ඉතන මම කලබලලා පැන තමයි දැන් කලබල වෙන්නේ නැහැ කියලා හිටියොත් මේ රූපය මේ ඇතිවෙච්ච මාරුවට බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්නේ රූපේ රූප සංඥාවක් වඩපත් උනායි කියලා මේ රූප සංඥාවක් වඩපත් වෙච්චාම ඒ රූප සංඥාවේ මෙතෙක් තිබුණ එකත් එක්ක ගුණාත්මක වෙනසක් ඇති වෙනවා මෙතෙක් තියෙන එක වෙරිෆයි කරන්න පුළුවන් මෙතෙක් තියෙන එක අල්ලලා බලන්න පුළුවන් මෙතෙක් තිබුණ එක ත්‍රිමාන ගතියකට දාන්න පුළුවන් රූප සංඥාවක් උනාට පස්සේ මේක දැන් සංකල්පයක්ද යථාර්ථයක්ද කියලා කියා ගන්න බැරි තැනට යනවා ඉතින් මේ වෙනස නිසා යෝගාවචරය දාර්ශනිකව විශාල අසරණ තත්වයකට අනතුරුදායක තත්ත්වයකට පත් වෙනවා හරියටම මරණය වගේ සියල්ලම තැහැරලා හුස්මට හිත ගත්තා. ඒ හුස්ම ගෙවිගෙන ගෙවිගෙන ගිහලා ඒක තැනකට එනවා. නැట్లా නෑ නිින්ද ගිහලා නෑ ක්ලාන්ත වෙලා නෑ හැබැයි හුස්ම නෑ. එතකොට පොරකේ ලෑල්ල ඇද්දා වගේ සමහරෙකුට මේක විශාල බයක් එනවා. ඒ බයට තනිකන් දෝෂය කියලා කියනවා. හොඳට බණ භාවනා කරපු ආර්යයන් වහන්සේලා ඇසුරු කරපු ආර්ය ධර්මයේ දන්න ආර්ය ධර්මයේ හැසිරිච්ච කෙනාට තේරෙනවා දැන් මාව අල්ලා බැඳ ගන්න මොනම දෙයක්වත් නැහැ. ඒ නිසා මම දැන් විමුක්ති ලැබුවයි කියලා. ඉතින් ඔය දෙක හරිම භයානක මාරුවක් සිද්ධ වෙන්නේ. තනිකන් දෝෂයත් මේ උනේ නැත්තම් මාව අල්ලගෙන තිබුණ අන්තිම කොක්කත් ගැලවිලා ගියා කියන එක දුනේ කියන එක කිසිම කෙනෙකුට කල්ැතෝ කියන්න බෑ. නැත්තම් රූපේ රූප සංඥාවක් වඩපත් වෙනට අපි මොනවා ප්‍රතික්‍රියා කරාද කියන්න බෑ. මෙන්න මේක රූපේ ගිවන් වීගෙන යනකොට නිකන් හතර මහා භූතයන්ගේ කොයි එකකින් පටන් ගත්තත් අවකාශයෙන් ඉවර වෙන්නේ. නැත්නම් වේදනාව කොයි එකෙන් පටන් ගත්තත් අදුක්කම සුඛ වේදනාවේ වෙන් වෙන්නේ. සංඥා කරන්න පුළුවන් තැනකින් ආපම දැන් එතනින් යට සංඥා කරන්න බැරි තැනට යනවා. මෙතෙන්දී සංස්කාර නොකර ඉන්න පුළුවන් නම් මොනවාක්වත් නොකර ඉන්න පුළුවන් නම් සකස් කරන්න එපා චේතනා කරන්න එපා බොහොම අමාරුවෙන් මම මේක නතර කරගත්තේ අන්න ඒ බව ඒ කරදර නැතුව පාළුවේ ඉන්නා ගතියට ගිහිල්ලා මේක වඩනවා නම් ඇති වෙච්ච දෙයට කලබල කරන්න එපා නැති කරන්න යන්න එපා තනිකන් දෝෂයක් කියලා හිතන්න එපා මේක එහෙම තියන ඉන්නවා කියලා කියනවනම් ඒ යෝගාවචරයට මොකද්ද කරන්න ඕන කියලා ඇහුවොත් කියන්නේ මුකුත් නොකර ඉන්න පුළුවන් දේ තමයි මෙතන කියන්නේ කෙරුවොත් ගෝරි ගොඩයි මොනවා කෙරුවත් ඇවිත් වෙනවා අවසන් නැතුව ඉන්න එක ඉතින් මෙතෙන්ද ගියාට පස්සේ ඒක නිකන් මේ ක්‍රමවේදවල අවධානේ භාෂාවේ අවධානේ ව්‍යාකරණයේ අවධානේ මේ යෝගාවචරයට තව කලියුත්තක් තියෙනවා වචනේ අතෙන් කියනවා මොකද්ද කළ යුතු යමක් නොකර බලන්නේ. මේකට පෞරුෂත්වයක් තියනවාද? මේකට ලෑස්ති තියනවාද? මේකට තරම් යෝගාචර සද්ධාවක් තියනවාද? මේකට තරම් යෝගාචර සතියක් තියනවාද? මේ වෙලාවේදී යෝගාචරයට තමයි සීලී කැඩලා නැහැ. මට සීලී තියනවා කියලා සතිය සද්ධාව සීලය වගේ දෙයකට මොනවත් වෙන්නේ නැහැ මෙතන හිටියට. අන්න එතන ඉන්න පුළුවන් නම් එයාට තේරෙනවා මෙතෙක්කල් අපි මෙතෙන්ට එන්නත් ඉස්සලා මුඩයක් ගහගෙන පිළියට පැනලා කැත කවාගෙන නටන්න පටන් අරගත්තා. දැන් සාසනයක් තියෙනවා නම් මෙතෙන් ආවට පස්සේ ඒ සංස්කරණයක් නොකර සංඥා නොකර විඳින්න දෙයක් නැහැ කියලා බෙල්ලවල දාගන්න නැතුව මේක දිහා බලන්න පුළුවන් නම් ඉතින් ඒක බුද්ධ දර්ශනය සඳහන් කර තිනවා 1000ක් එක දිනලා යුද්ධ කරලා දිනනට වැඩිය මේ උඹ උඹව දිනා ගන්න එක ලොකු දෙයක්. දෙන්න එපා කිසිම පදනමක් ඊට පස්සේ සක්කාය දිට්ඨිය හට ගන්න. දෙන්න එපා කිසිම පදනමක් ඊට පස්සේ මාන්නයක් හට ගන්න. දෙන්න එපා කිසිම පදනමක් ඊට පස්සේ තෘෂ්ණාවක් හට ගන්න කිය මේ යෝගාවචරයා ඒ කරන දේ නොකිරීම හරහා තමයි විප්ලවීයම දේ. එතෙන්ට ආවට පස්සේ. ඉතින් එහෙම නොකර මම මේ වෙලාවේ මොකද්ද කරන්න ඕන අරකද කරන්න ඕන මේකද කරන්න ඕන කියලා ඒ දාන බෝල ටික තමයි විද්‍යාව කියලා කියන්නේ. ඉතින් ඒක අපි කාලා තියෙනවා සෑහෙන කාලා තියෙනවා කොයි කෙනා ගියත් එතන ගියාට පස්සේ කොන් බිල්ලෙන් උඩ පණ තියෙනවනම් නිකන් ඉන්නේ නැහැ. මොකක් හරි ෆයිට් එකක් දෙනවා. දෙන්න දෙන්න දෙන්න අලුතෙන් අලුතෙන් කර්ම රැස් වෙනවා. ඒ නිසා සර්වචන්සි දේශනා කරලා තියෙනවා චේතනාහම් භික්කවේ කම්මං වදාන. ඔතෙන් කියලා වුණ චේතනා කෙරුවත් ඔබ කර්ම රැස් කරනවා. නැවතෙන් ඇවිල්ලා තියෙන ප්‍රතිපදාවේ දියුණුවක් විදියට ඒක නිසා ආය ප්‍රතිපදාවේ දියුණුව තහවුරු කරගන්න එපායි දැන් අහම්බයක් පොට්ට ගන්න එකක් නෙවෙයි තහවුරු කරගන්න ඔතෙන් ගිහිල්ලා යමක් නොකර සිටීමේ හැකියාව බලන්න කියන. ඉතින් එහෙම ඉන්නකොට අද දවල් දෙක තුනක් මම දැකලා ඉලා තිනවා. ඒ කමඨාන් වාර්තා ඉඳපු ගමන් අර වගේ හිටෙන්ට යනවා. මොකක්වත් නැහැ ඔහේ ඉන්න. ඉඳපු ගමන් ආයේ කොහිදෝ නැති සද්දයක් එනවා. ආයෙසරයක් හුස්ම එනවා. ආයෙසරයක් වේදනාවක් එනවා. ආයතරය සංඥා එනවා. ඒ ආවට පස්සේ ඒ ඒ ඊගාට මතුවෙන දේ දිහා බලනකොට ඒක ඉබේම ආයතරයක් නැත්තන්ට යනවා. ආයෙත් ඇති වෙනවා. ආයෙ නැති වෙනවා. ආන්න මේ චක්‍රයට ගියා නම් ඒ යෝගාවචරයා හිස්තන උපයගත්තට පස්සේ යමක් නොකර සිටීමේ කලාව හරහා ප්‍රතිපදාව හරහා ඒ උපයාගත් දෙයට ප්‍රේම කරනවාද එහෙම කෙරුවොත් ඊගාට මතුවෙන සද්ද වේදනා හිතිල්ලට වෛර කරනවා එහෙම නැත්නම් මේ හිතන පාළුවක් මහා තනිකමක් මහා රහින් තල්ලු කර දැමීමක් තනිකන් දෝෂයක් කියලා හිතලා මුක්ක්ක් හරි ඇහෙන සද්දෙට ආස කරනවා නැත්නම් හයියෙන් හුස්ම ගන්නවාද කියලා බැලුවොත් එයා අරූපයට අකමැති වෙනවා රූපයට කැමැති වෙනවා. ඉතින් මේ දෙක අතර ගොඩාක් කල් මේ යෝගාවචරය මාරු කරනකොට ඒවා ලිය වෙන්නේ කලාතුරකින්. ලියවන්න තරම් එච්චර භාෂාව හසුරව ගන්න අමාරුයි. ලිය උනත් ඒ යෝගාවචරයට මතක් කරලා දෙන්නවා මෙච්චර අමාරුම උපයා ගන්නලද මේ විවේකයක් ඒක කඩාන බිඳගෙන එන මේ ශබ්ද වේදනා හිතවිලි ආනාපානියත් දෙකටම සමහිත දාන්න පුළුවන්. දෙකම සංඥා විතරයි කියලා හිතන්න පුළුවන්. මේ දෙකම මනෝ විකාර දෙකක් විතරයි කියලා හිතන්න පුළුවන්. මේ දෙකටම චේතනා නොකර ඉන්න පුළුවන් කියලා හිතා ගන්න පුළුවන් නම් ඒ යෝගාවචරයට මරණ චිත්තක්ෂණේ කරන්න තියෙන දේ රිහර්සල් කරන්න පුළුවන්. නැරෙන්න යන වෙලාවක හරි මේ ආතපාත නැතුව දඟලන්න එපා. ඔක දැක්කේ නෑ වගේ හිටපන්. අරුවේ නෑ වගේ හිටපන්. දැනුනේ නෑ වගේ හිටපන්. කියලා මේ දේ කරන්න පටන් අරගත්තොත් එයාට තේරෙනවා එහෙම එහෙම කරන්න බැරි අවිද්‍යාවේ මහාන්තත්තකම නිසා තමයි. ඒ නිසා මේ අදුක්කම සුඛේ රකින්න බැරි අවිද්‍යාව ඒකට නිකන් ඉඳ දෙන්නේ නැහැ. මෙච්චර අවිද්‍යාවක් මයි ළඟ තියෙනවා. මම මෙතෙක් කල මේ වගේ චිත්තක්ෂණ කියලා කෝටි ගාණක් මුලිච්ච වෙන්නේ නැති හැම වෙලාවෙම මොන හරි කරන්නේ. මට මේක නොකර ඉන්න පුළුවන්. මේ මිනිස්සුන්ට විතරයි කරන්න පුළුවන්. තිරිසනෙකුට බෑ, යක්ෂයෙකුට බෑ, ප්‍රේතයෙකුට බෑ, දෙවියෙකුට බ්‍රහ්මයෙකුට බෑ. මිනිස්සුන්ට කරන්න පුළුවන්. මෙන්න මේකට විද්‍යාව කියනවා. ඒක නිසා අවිද්‍යාවට මොකද්ද ප්‍රතිභාග වෙන්නේ? විරුද්ධ ධර්මයේ වෙන්නේ වගේ හරියට පේන්නේ මෙච්චර කිසියම් දෙයකට සම්බන්ධ නැති චිත්තක්ෂණ ලබාගෙන අලුතෙන් යෝජනා ඉදිරි කරන්න එපා. අලුතෙන් ව්‍යාපෘති වලට අසම් කරන්න එපා. අලුතෙන් මොනම දෙයක්වත් ගිවිස ගන්න එපා හිටපන්. ඒක ඒක පෙන්නඳ ඒක කියන්න සර්වචන්සේ සඳහන් කරනවා ඒ වෙනත් සූත්‍රයකින් අපි සාධක කර්ම ගත්තොත් ඒ ဒုတိ ය චේතනා වගේ සූත්‍රවල මේ මට්ටමට හිත හදාගෙන කෙනෙක් දවසක් නෙවෙයි 4 5 6 7 මේක හිත හදාගත්ත යෝගාවචරයේ වාර්තා කෙරුවොත් වාර්තා කරන කරන්න ඉඩ තියෙනවා ඒ වෙලාවට ඒ කෙනාට චේතනා පහළ වෙනවා. එහෙම නැත්නම් හිතවිලි පහළ වෙනවා. ඒ කියන්නේ ප්‍රකල්පනා යංච චේතේති යංච පකප්පේති යංච අනුසේති. නැත්නම් ගියාත්ම කරපු කර්මයක විපාක වාරයක් එන්න පටන් ගන්නවා. මේ වෙලාවේ මොකුත් එයා කරන්නේ කරපු පැහැවපු කර්ම කියනවානේ විපාක වෙච්ච ඒවා. ඒක එකක් එන්නේ ඉතින්. යංච චේතේති යංච පකප්පේති යංච අනුසේති. ආරම්භණමේතං හෝති විඥානස්ස තිතියයි. එතකොට අපේ විඥානයක් නැතිවිච්ච සක්කාය දිට්ඨිය නැත්නම් తాවකාලිකව නැති කරපු සක්කාය දිට්ඨිය. නැත්නම් මේ මාන්නේ එහෙම නැත්නම් මේ තෘෂ්ණාවර මතුවෙන චේතනාව අල්ලාගෙන අලුතෙන් පදනමක් හදාගන්නවා. එහෙම නැත්නම් අපි ප්‍රකල්පනා කරන්න ගියොත් ඒක පදනමකට ගන්නවා. එහෙම නැත්නම් අනුසේ ධර්මයක් ඇවිල්ලා ඒක පදනම සකස් කරලා දෙනවා. ඊට පස්සේ විඥානේ නැවතත් රාජධානියක් පිටව ගන්නවා. ඒක නිසා ද්විතීය චේතනා සූත්‍රයේදී බුදුරජාණන්සේ සඳහන් කරන ඉතින් ගියාට පස්සේ හික්මීමේ අන්තිම හික්මීම නැත්නම් ඒකට කියනවා සීල ශික්ෂා සමාධි ශික්ෂා ප්‍රඥා ශික්ෂාවේ සියුම්ම ශික්ෂාව තමයි ඉතින්දී චේතනා පහල කරන්න එපා. එතකොට යංච පකප්පේච යංචානුසීති ආරම්භන මේතං හෝති විඥාන සතිත්‍ය විඥානේ විරුලේ ආයති පුනරුබ්බව පුනරුබ්බවති කියලා ප්‍රකල්පනා හෝ අනුසේ ධර්ම අල්ලාගෙන විඥානේ අලුතෙන් කිවිසුමක් ගන්නවා. පිරිසමක් ගහලා ඒ අනුව පුනර්භවයක් හදාගන්න. ඊගාට පැවැත්මක් හදාගන්න. ඊට පස්සේ යා කල්පනා කරගන්නව නැත්නම් හික්මෙනවා. චේතනා කරන්නේත් නැහැ. ප්‍රකපනා කරන්නේත් නැහැ. ඒ කියන්නේ මේ වෙලාවේ ඔළුව අවශ්‍ය කරන්න නැතුව හිටියොත් අර තේරෙන පටන් ගන්නවා ඒ වුණත් ඉච්ඡර කරලා තියෙදිත් අනුසේ ධර්ම මතු කරනවා. ඒ කියන්නේ අර ගිය ආත්මවල කරලා ඉතුරු වෙච්ච ශේෂ කර්ම මතු වෙනවා. ඉතින් යාට තේරුම් ගන්න පුළුවන් නම් මේ මතු වෙන ශේෂ කර්ම වලට අලගිය මුලගිය හොයන්න යන්න එපා. උත්තර බඳින්න යන්නත් එපා. ඔකේ කර්මයක ගෙවෙන වලිගේ ඔක දිහා බලාගෙන මේක යමක් නොකර ඉන්න පුළුවන් නම් අතේ චේතන නැත්තම් ප්‍රකල්පන නැත්තම් අනුසේ නැත්තම් විඥානේ හරිය අසන්න භාවයකටපත් වෙනවා. අර කොක්ක ගහගන්න තැනක් නැතිවෙනවා. ඒ කොක්ක ගහ ගන්න නැති තත්ත්වේ එනකොට අවිද්‍යාව මොනවා හරි තියෙනවා නම් අපි කරන්නේ විඥාණයට සේලයින් දෙනවා, ඔක්සිජන් දෙනවා, કૃතිම ශෝෂණය දීලා ආය විඥාණයට පොර දානවා. ඊට පස්සේ ඒක හොද්දට අතුවිච විදිලා වැඩනවා. කවදා හරි පුළුවන් නම් යෝගාවචරයට අනීමයි යන්තම් මේ රූප ගෙවම් කරලා චෛසික ගිවන් කරගෙන මේ සංස්කාර කරන්නේ නැතුව සංස්කාර කියන්නේ චේතනා චේතනා කරන්නේත් නැහැ හිතට එන හිතවිලි ගණන් ගන්නෙත් නැතුව ඉන්නකොට අනුසයෙන් කොක්ක වදින්න පුළුවන් අනුසයක් නැතුව මෙහෙම ඉන්න වෙලාවේදී ආය විඥාණයට එළ ප්‍රතිස්ථාය ලබන්න පදස්ථාන ලබන්න මොනවත්ක්වත් දෙන්නේ නැතුව ඉන්න පුළුවන් නම් ඒක බුද්ධාංශ නිවන කියලා කියනවා ඉතින් එතෙන්ට යන්න අර කියන විදිහේ අදුක්කම සුඛ වේදනාවක් ආවම එහිම නතර වෙලා ඉන්න ඕනේ. එතකොට එන පාළුව දැනගන්න, කම්මැලිකම දැනගන්න, අසරණකම දැනගන්න, මම කොන්නා කියන දේවල් දැනගෙන ඒ වෙනුවට තමන්ගේ නිර්මාණශීල දාගෙන ඒවට පිළියම් කරන්න යන්න එපා. මේ අදුක්කම සුඛ වේදනාව තමයි මේකට උත්තම මධ්‍යස්ථේ නැත්නම් අපි කියනනම් අන්ත දෙක අතහැරලා ගත්ත මධ්‍යම ප්‍රතිපදාව කියලා ගන්න පුළුවන්. මේ මධ්‍යම ප්‍රතිපදාව දිගේ යනකොට අවිද්‍යාව ඇවිල්ලා ගොඩ පෙරක දුරුකම් දෙනවා. එකකටවත් අපි යෝජනා ඉස්සර කරන්නේ. ඒකවල තියෙනවා මේ එතන ගන්න, එතන ඉන්න, එතන රකින්න පුළුවන් සම්බර භාවයක් තියෙනවා කිය. හරියට කඹේ ඇවිදිනකොට දෙපැත්තට වැටෙන්නේ නැතුව කඹේ බැලන්ස් කරනවා වගේ අන්න එහෙම අවිද්‍යාවට කොච්චර නැටුවත් විද්‍යාව දන්න කෙනා අවිද්‍යාවට ප්‍රතිභාග වෙච්ච මේ විද්‍යාව දන්නොයි කියලා කියන්නේ එයාට ඒ වෙලාවට වෙනදා හිතේ මේක කරපන් අර කරපන් කියලා নানা ආකාර තියෙන සැලසුම් අපි හිතුවොත් රාගය නිසා කියලා චන්ද රාගය කියලා මේලාට විරාගය පහළ වෙනවා විරාගයට අපි සිංහලෙන් කියන්නේ එපා වීම පහළ වෙනවා කියලා ඕනෑකම අර සැලසු මේ සැලසු වෙනුවට විරාගය පහළ වෙනවා. ඒ විරාගය හුදේකලාවට හොඳ නමක්. කවුරුවක්වත් නැහැ මොකක්වත් නැහැ. ඒ වුණාට මට තේරෙනවා මගේ සතිය කැඩලා නැහැ. සද්ධාව කැඩලා නැහැ. සීලය කැඩලා නැහැ කියලා. ඒ විරාගය විස්තරකරනද කවුරු හරි පෙළඹුණොත් මේක උපයාගත් දෙයක් පිස්සරු තැනක් ප්‍රතිපදාවේ දිනුවක් කියලා බුදුසසුනේ සඳහන් කරන තව විරාගෝ සෙට්ඨෝ ධම්මාන ලෝකම තියෙන සියලු ධර්මයන්ගේ වටිනාම දේ තමයි මෙන්න මේ විරාගය මේක ලෙඩිදිට ආවට අපි කාලකන්‍යයි කියලා එළවනවා පාළුයි කියලා එළවනවා මුස්පේන්තුයි කියලා එළවනවා ඒවල මොකක් හරි වද දෙන දෙයක් ගැට ගන්න මේක මහායාන කතන්දරයක තියෙනවා හෙන්දකොරේ තමන්ගේ ගෙදෙට්ට එන හොරා ගෙදර ඉන්න වයසක ලොක්කේ පුතා කියලා අඳුනාගත්තොත් වැරදිවට වෙන හානිය ගැන හිතන්නේ කියලා. හැන්දකොරේ ගෙට එන හොරාට පැස්පේන් නැතිකම නිසා මේ මගේ පුතා කියලා හඳුනාගත්තොත් ඒන හොරා කරන කිසිම වැරද්දක් හොරාගෙන account එකට යන්නේ ඔක්කොම යන්නේ වැරදිව අඳුරගත්ත ගෙදර ලොක්කටම තමයි. ඒකම තමයි හැම වෙලාවෙම වෙන්නේ අපිට ගෙට එන්න හදන අවිද්‍යාව අපි විද්‍යාව කියලා වටහාගෙන නැත්තම් මාව බේරගන්න මට මේ පාළුව නැති කරලා දෙන්න මුස්පීන්තුව නැති කරලා දෙන්න තියෙන දේ කියලා අපි මේ අවිද්‍යාව පටලවා ගන්න. ඉතින් අන්න එතනදී මෙතෙක් කල් පටලවා ගත්ත දේවල් වල රාත්තල් ගන්න දැනගෙන, කාපු මඩ ගන්න දැනගෙන එමක් මේ නොකර ඉන්න ගන්නවනම් ඒකට කියනවා යා අවිද්‍යාවට ප්‍රතිභාග වෙලා තියෙන විද්‍යාව මෙතන හැංගිලා තියෙනවා. ඒක මෙතෙන්ද ගිය කෙනාට විතරක් හම්බෙන සුවිශේෂී ඥානය පක්ෂග්‍රාහී වෙන්න එපා. ඒ අවිද්‍යාව පිටු දකින්න විද්‍යාව විද්‍යාවට අනුග්‍රහරඳ නොකර සිටීමේ හැකියාව බලන අදහස එහෙම නැත්නම් ඒ සංකල්පය ආපු කෙනාට කියන්න පුළුවන් අවිජ්ජා පත්‍ය සංඛාර අවිද්‍යාව තියෙනවා නම් ඒක නානිවාර්යම සංස්කරණය කරනවා අපි කරන හැම සංස්කරණයක්ම අපිට අවිද්‍යාව තියෙන බවට තියෙන ලකුණක් තමයි. ඒක නිසා අපිට ලැබිච්ච දේ ලැබිච්ච හැටියට බාර ගන්නවා නම් ඒකට ආලවට්ටම් කරන්නේ නැතුව, වේශ නිරූපණය කරන්නේ නැතුව, රූප ලාවන්‍ය කරන්නේ නැතුව, සූප සාත්‍ර දාන්නේ නැතුව ඔය ගහේ තියෙන කොලයක් කාලා ජීවත් වෙනවා නම් ඒ ජීවිතේදී හරි අමාරුයි මේ අවිද්‍යාවට පැවැත්මක් ලබා ගන්න. අපි කරන්නේ මේකට රසමසවුළු දාගෙන හැඩ දාලා ඔප දාලා ඒවට තෑගි දීලා මේ වැඩි දියුණු කරගෙන යන්න ගියාම අවිද්‍යාව නිකන් හොලොප් පොලොප් පොලොප් පොලොප් කාලා hina වෙනවා. තක තීරුව. තක තීරුව මෙච්චර ලස්සන පිරිසුදු කරගත්ත එක ආයේ කක්ක දාගන්න හැටි. නමුත් ඒ වෙලාවේදී මේ විද්‍යාව පහල කරගන්න අදහසින් යමත් නොකර ඉන්නවනම් මේ අවිද්‍යාව තියෙනකම් සංස්කරණය කරන හැම සංස්කරණයක්ම සංස්කරණය කරනවා කියලා කියන්නේ සකස් කිරීම කියලා කියනවා. එහෙම නැත්නම් අංග සංස්කරණය කියලා කියනවා. වේදිකාවකට නළුවෙක් නිලියෙක් මගෙන් ඉස්සල්ලා එයා වෙස් ගැනීමක් කරනවානේ. ඒ වගේ අපි දවස ගත කරන්නේ කොච්චරක් ඇඳලාද? කොච්චරක් මවාපෑමක්ද කොච්චරක් අපේ ප්‍රകൃතියද කියලා බැලුවොත් ඒ වැද්දන්ට වැඩිය ශිෂ්ට මනුස්සයා ඇඳලා ඉන්නේ. වැද්දන් ඉච්චරේ ඕවේ පින්නන්න කරන්න දෙයක් නැත්තේ නේ. ඒක මම මේ අගේ කරන්න කතා කරනව නෙවෙයි. නමුත් ශිෂ්ට මනුස්සයෙකුට බණ අහලා ලෑස්ති වෙලා ඔතනදී ওই එන දේ බාරගෙන පවතින දේ අනුව යන්න හදනවා කියන එක බුද්ධ ඥානසේගේ කාලෙම වගේ ඇති වෙච්ච අදහසකින් ඒ ජපානයේ නැත්නම් චීන වගේ රටවල ටාවෝයිසම් කියලා පටන් ගත්තා. ටාවෝයිසම් කියලා එන දෙයට යන්න ආරිනවා. එන දෙයට වෙන්න ආරිනවා මිසක් මොනවත් කරන්නේ මේ කියන්නේ මේ ලෝකේ කවදාකවත් අනවශ්‍ය දෙයක් වෙන්නේ නැහැ. වෙන්න තියෙන දේ තමයි වෙන්නේ. උඹ කොච්චර නටුවත් ඔක වෙනස් කරන්න බෑ. මේක මේ කර්මවාදයකට දාලා අක්‍රිය කරන්න කරන වැඩක් නෙවෙයි. වෙන දේ වෙනවා. ලබාපන් හැටියට බබා හම්බ වෙනවා. ඒක කතා කරන දෙයක් නෑ. ආන්නේ ඒ මට්ටමට ගිහිල්ලා අවිද්‍යාවට වාල්කම් කරන්නේ නැතුව සංස්කරණය කරන්නේ නැතුව විසංඛාරගතං චිත්තං කියලා වගේ. ඒතං සන්තං ඒතං පනීතං අයද්දං සබ්බ සංඛාර සමතෝ. ඒ සාන්තය, ඒ ප්‍රනීතය එනම් මේ කරන සකස් කිරීම වල නිමාව. තවදුරටත් මම සකස් කරන්න යන්නේ කියලා මේ සබ්බ සංස්කාරයන්ගේ සමතේට ගියාම උගෝදෙනෙක් ඒකට දොස් කියනවා ඒක අක්‍රීය වාදයක් රස හඳුනන්නේ නැති ගතියක් උච්ඡේද වාදයක් ඒ නිසා නානිර්මාණ හොඳයි කියලා. ඉතින් එතකොට අපි මුළු මානවයත් එක්කම රණ්ඩු කරන්න වෙනවා. මොකද මේ මුළු මානවයම නිර්මාණශීලීත්වයට ගරු කරනවා. මුළු මානවයම නව නව අදහස් වලට ගරු කරනවා මොනවා හරි සම්බන්ධ වෙන්න හදනවා. ඉතින් ඒකට බුදුජානන්සේ සඳහන් කරලා තියෙනවා ලෝකායත වාද කියලා. මේ ලෝක වඩක කියලා. මේ ලෝකයේ নানা ආකාර ඉතින් ওই තියෙන භෞතික වර්ධන අපි දන්න කාලවල තිබුණා කොමියුනිස්ට් ධර්ම එක වර්ධනයක් ගන්නවා අධිරාජ්‍යවාදී ක්‍රම එක වර්ධනයක් උගන්වනවා සමාජවාදී ක්‍රම එක වර්ධනයක් මේ වර්ධනෝට කියන්නේ ලෝක වඩක කියලා. බුදුන්සේ සඳහන් කරලා තිනවා ලෝක වඩකෝ සුසාන වඩකෝ. යා වර්ධනය කරන්නේ සෝහන් කොත් විතරයි. ඔය කොයි වර්ධනය වුණත් જાතිය බෝ කරනවා. බෝ කරන්න බෝ කරන්න සෝංකොත් වර්ධනයක් වෙනවා. ඒක නිසා මේ වෙනුවට ඒ හුදකලාව කියන එක මේ වර්තමාන මොහොතේ අදුක්කම සුඛේ පිරිච්ච ගතියක් කියලා. මේකට ආයෙ ලුණු වැඹුල් දාන්න ඕනෙත් නෑ රසමසලු දාන්න ඕනෙත් නෑ උඹලකට දාන්න ඕනේ. ඒක තියෙන විදිහට කාපන් කියන එක. කිසිම තීරයක් නෑ ඒකට. ඒකට ඔය තීරකේ වර්තනයක් පේන්නත් නෑ. ඉතින් මේ ධර්මතාවය ලංකාව වගේ රටක බුද්ධඝම ආවට පස්සේ අවුරුදු 10 ගණන් තිබ්බා. මිනිස්සු පවතින ක්‍රමයේ හැටියට හැඩ ගැහෙන්න හැදුනා මිසක්කා පරිසරය වෙනස් කරන්න ගියේ නැහැ. මනුස්සයා පරිසරයට හැඩ ගැහෙන්න උත්සාහ ගත්ත අන්තිම දක්ෂයි. දැන් අපිට මේ වඳුරට දැලිපි හම්බුණා වගේ මේ තාක්ෂණයෙන් අපි එක දෙයයි කරන්නේ මට ඕන විදිහට පරිසරය වෙනස් කරන්න හදනවා. හුළු ගලේ ගා ගන්න හදන වැඩක්. ඒක හුද්දටම දිනු රටවල් වල දැන් හුද්දටම සිද්ධ වෙලා. කොච්චර සිද්ධ වෙලාද කියලා කියනවනම් ඒ රටවල් ඉන්න තරුණ ජනතාව ඉදිරියට එනකොට මොනවද ඉතුරු කරලා මැරෙන්නේ දැන් ඉන්න කට්ටිය. පරිසරයේ දූෂණය කරලා පෘථිවි ගොලේ රත් වෙලා චිත්ත දූෂණයට ඇවිල්ලා බයලජ්ජාව කියන මොකක්වත් ඇත්තේ නැහැ මේකද අපි දරුවන්ට දායද කරන්නේ ඒ රටවල් වල ඉන්න මේ රටවල් වල ඉන්න වැඩිහිටියෝ ඒක හොඳටම දන්නවා අපිට අපේ අම්මලා තාත්තලා දායාද කරපු තරම් පිවිතුරු පොලොක් අපිට දායාද කරන්න බෑ අපේ දරුවන්. අපිට අම්මලා තාත්තලා අපිට දායාද කරපු තරම් බයලජ්ජා පිළිබඳ හැඟීමක් අපිට දායාද කරන්න බෑ අපේ දරුවන්ට. ඒ මොකද අපි මේ මේ වැඩරලා වෙන්න ගිහිල්ලා. ඒ නැත්නම් මේ ලෝක වඩඩකෝ වෙලා ඉතින් අන්තිමට ඒ සුසාන වර්ධනය තමයි සිද්ධ වෙන්නේ. ඒ නිසා අද ලංකාවේ නැත්නම් ලංකාවට දෙලි මේ වගේ රටවල් පේනවා කොහොම මේ මිනිස්සුන්ට හැප සම්පත් තියෙනවා. එහෙම නැත්නම් කියනවා නම් මූලික අවශ්‍යතා ඔක්කොම තියෙනවා. ඒ පොලි උඩ පන්ති වලට ගිහලා ළමයි මරලා දානවා. එහෙනම් සීදී නසා ගන්න. හිතෝ ගන්න බෑ. අපි නම් සීදී නසා ගත්තේ මොකක් හරි ඉතින් කෙල්ලෙක් යාළුලා ඉඳලා මොනවාරි බූට් එකක් දුන්නා නම් සීදී නසාගෙන ඒක සාධාරණයි. බිස්නස් එක සවුත් උනාට පස්සේ සීදී නසාගෙන දැන් මේක නෙවෙයි. විභාගේ පාස් වෙලද පහුවෙද්ද සීදී නසාගෙන. දන්නේ නැහැ. මගේ පාටි ඉස්සලසට යනකොට ඒ මට මේ පාටිකල් එකක් තියන තියන ඉඳලා දුන්නා ඒ ස්වාමීන් වහන්සේ අවුරුදු 32යි. ඒ මිනිසයා ප්‍රොෆෙසර් කෙනෙක්. හොඳ ස්පෝර්ට්ස් හරි මේ ඔක්කොම දන්නේ හැමදේම දන්නේ. කුඩු ගහලා ගහලා ගහලා ඩ්‍රග් වැඩිලා මැරලා ගිහිල්ලා. අපි හිතන්නේ කුඩු ගහන්නේ අසහනයට කියලා මේ ප්‍රොෆෙසර් කෙනෙක් වෙන්න බැරි වුණා නම් කුඩු ගහන එක අන්ත ඇරන් දෙන්න වඩනවා කුඩුට. දැන් මේක මොකක්වත් නැහැ. ඔක්කොම ලැබෙයි. හඩ හඩම කඩවසන් තරුණයා. මැරිලා. ජීවිතේ ආක පද්ධතියක් නැහැ. මේ මේ අපි හිතන මේ සුඛෝපභෝගී අතර පහට උපකරණ ලැබුණට ඇසට මොනක්වත් ලැබෙන්නේ නැහැ. ඒ වෙනුවට මේ වර්තමාන මොහොතේ හැඩ කරන්න යන්න එපා. ඔක එන විදිහට හැඩ එන විදිහට ලෑස්තිලා හිටපන්. මනුස්සයාට විතර ඒ වගේ පැමිණෙන දෙයට හැඩ ගැහෙන්න පුළුවන් එකම සතෙක්වත් ලෝකේ නැහැ. ඒ නිසා මනුස්සයා පෘථිවිගුලේ හැම තැනම විසිරී පවතිනවා. අනික ඕනම සතෙක් ඌට ආවේනික පරිසරයේ විතරයි ජීවත් වෙන්නේ. මනසට ඕන තැනකට යන්න පුළුවන්. නම් මේ තාක්ෂණය නිසා දැන් හැදෙන කොල්ල කෙල්ලෝ පින්න පුහුල් ගෙඩි වාගේ. අවුවට වැටුම් පුපුරලා නැහිනවා. වැස්සට අහුනොත් නියුමෝනියා හැදලා මැරෙනවා. මොනම දෙයක්වත් කරන්න බෑ. ඒක නිසා liabilities එහෙම බැලුවොත් එහෙම ස්කවුට් ඇම්ප් එක නැත්තම් මේ සතිපාසලේ කැම්ප් එක දෙනවා ලිස්ට් එකක්. උලන් වදින්න බෑ. රට කජු සුවඳවත් වදින්න බෑ. කාපු ගාම මැරලා යනවා. මොනම જાජයක්වත් කරන්න ගියොත් එහෙම ඒ ළමයට හයියෙන් කතා කරුවොත් ඌ සූ කරනවා. ඒකෝටි අර අර ජීවත් වෙන පරිසරයේ ඉතාමත්ම පටු පරිසරයේ ජීවත් වෙයි. ඉතින් ළමයට අර විශාල පරිසරයකට හැඩ ගැහෙන්න පුළුවන් ගතිය, පැවිදි වෙන්න පුළුවන් ගතියක්, කරන්න එක ඉන්න ගතියක්, ස්කවුට් කෙනෙක් වෙන්න පුළුවන් ගතියක්, ගර්ල් ගයිඩ් කෙනෙක් වගේ ඇත්තම නැහැ. ඒ සම හරියට අගය කරනවා ඒ girl guides and boy scout ක්‍රමයේ මොකද මිනිස්සු ආයෙත් ගිහිල්ලා පොළොවට දානවා බුදුමයි බටහිර ලෝකේ වගේ දෙයක් ආපු හැබැයි ඊට අවුරුදු ගාණකට ඉස්සෙල්ලා බුදුහාමුදුරු මේ පැවිද්ද අඳුමත කරේ රජ ගෙදරින් ඵලයන් සිටු ගෙදරින් ඵලයන් ඕන තැනකින් ගිහිල්ලා ගැලේ ඉඳ ජීවත් වෙනවා ඒකල බුදුනාංශ ඔක්කොටම ආදර්ශවන්ත විදිහට අවුරුදු 45ක් ජීවත් වුණා රජපැටියෙක් හිඟන්නේක් වගේ සෙල්ලමක් නෙවෙයි කරන්න පුළුවන් අන්න ඒක තමයි අර කියන විදිහට මේ අවිද්‍යාව එහෙම නැත්නම් අපිට මතුවෙන මේ අදුක්කම සුඛ වේදනා එනකොට මේ ඇඟ ඇතුලේ කිචි කැවෙන ගතියක් තියෙන කුයි කුයි ගාන ගතිය මොන හරි කරපන් කියන උකට තමයි කෙලස් කියන්නේ. මොකද යා බලාගෙන කෙරුවට කමක් නැහැ. වෙනදට වැඩිය තප්පරයක් ඉඳලා චිත්තක්ෂණයක් ඉඳලා උඩ මොන දෙන්න බැලුවොත් ඕකට හැඩ ගැහෙන ගතිය උකට ප්‍රතිශක්තිය වැඩෙන ගතිය Tamanටම තේරෙනවා. ඒතර කාරණා දෙකක් යාර්ථේ. යා කවදාකවත් චෝදනා කරන්න නැහැ. එයා කවදාවත් එල්ලී මිල්ල හටම් කරන්න යන්නේ නැහැ. පැමිණෙන්නේ උඹේ කර්මානුරූපව. ඕකට මේ අල්ලපු ගෙද මනුස්සයාට දොස් කියලා වැඩක් නැහැ නේ. ආණ්ඩුවේ රජුරවන්ට බැලලා වැඩක් නැහැ නේ. උඹට හම්බ වෙන බබාව පංගට ලබා හම්බ වෙන හැටියට ලබා පංගට තමයි බබා හම්බ වෙන්නේ. ඒකට එයා හැඩ ගැහිීමේ හැකියාව බලනවා මිසක්කා මේ අතපය දිගාරගෙන අරක දියව මේක දියව කියලා පාට බැලලා ඉල්ලීම් කරන්න යන්නේ කන්නේ නැහැ. ඉතින් ওই ලංකාවේ ඒ දවස්වල මේ විශ්වවිද්‍යාලේ ඉන්න හාමුදුරුවෝ පාළියට පාරට බහලා මේ පෙළපාරිය යනවා. පඬිතුන් වහන්සේ ඔක්කොම ලියලා ලොකු සංහසයට අහලා වෙනවා. කොලයක් අරගෙන ස්වාමීන් වහන්සේ මේ සංඝයාද කියලා. පෙළ සහ පාළිය ඇත්තටම ඉගෙන ගන්න ඕනේ මේ විශ්වවිද්‍යාලේ. පාලි භාෂාවට ඒකට පෙළ කියලා ගන්න. මේගොල්ලෝ ඉගෙන ගන්න පෙළ පාළියෙම නෙවෙයි. අතපය විසි කරගෙන අරක දියව මේක දියව කියන ඉතින් මේ මොකද වෙලා ඉතින් එහෙම මහේ කය එහෙම යනකොට පොඩි උන් කොහේයිද සංඛ්‍යා එහෙම යනකොට ගිහිය කොහෙද යන්නේ ඒක මොකද හේතුව මේ පරිසරය වෙනස් කරන්න පුළුවන් එහෙම නැත්නම් කල යුතුයි ඒ අනුව මම හැඩ ගැහෙන එක නෝන්ජල් මම හැඩ ගැහෙන්න හේතුව අර මනුස්සයා ප්‍රබල වෙච්ච නිසා කියලා එක්ක පන්ති සටනක් දාගෙන එහෙම නැත්නම් මේ ಜಾති ආගම් මේ මේ ಜಾතිවාදයක් දාගෙන අර තමන්ගේ මේකට හැඩ ගැහෙන්න පුළුවන් හැකියාව දුර්වල කිරීමට අද ඉන්නේ හැම දෙමව්පියෝ වාක්‍යයන්ට දෙමව්පිය පොහසත් වෙන්න වෙන්න දරුවට කරදර නැවිත් දරුවා පින්න පූල් ගියක් වගේ ගේ ඇතුලේ ඉඳලා කුල්ලෙන් වහලා තියාගෙන ඉන්න තියෙනවා හරි සෝ උන් සාප කරනවා උන් සාප කරන දෙමව්පියන්ද එයි අපිට අවු වැඩිච්චාම මොකෝ අපිට උලන් වෙච්චාම මොකෝ අපිට වැස්ස ආපුහම මොකෝ එයි අපිට පුරුදු වෙච්චා මොකද වෙන්නේ කියලා. ඉතින් වෙන්නේ දරුවගේ අර පරාසය පුළුවන් තරම් අඩු වෙනවා. අපි ඒක පැත්තකට දාමුකෝ දෙවෙනි પરම්පරාව තමයි. අපි පොහසත් වෙන්න වෙන්න මොකද කරන්නේ? වෙන වෙන කරන් තියනවා සීමිත පරිසරයක් පරාතයක් හදාන ඉන් එහාට යන්නේ නැතුව ජීවත් වෙන්න හදනවා. ඒ වෙනුවට විද්‍යාව ආවනම් යාට තේරෙනවා අපේ මනසේ හැඩගැහිමේ හැකියාවෙන් 100ට එකක්වත් අපි වැඩ කරන්නේ නැහැ. අන්ති පුදුමාකාර හැකියාවක් තියෙනවා. කාට හරි ඒක මේ ජීවත් වෙන එන එන බෝලෙට බැට් කරන්න ඉගෙන ගන්න ක්‍රිය දක්ෂ ක්‍රීඩකෙක් වගේ එන එන දෙයට හැඩ ගැහෙන්න පුරුදු වුණා නම් යාට තියෙන හැකියාව වැඩි වෙනවා. අර පොඩි ආම්දුරුවගයක් ඇවිල්ලා අපි භාවනා කරලා ඒ ආම්දුරු වෙනවා ගෝලෙට ගසන්නට තරසෙන ක්‍රීඩකයා අවධානයෙන් එය එන පෙර මග හිටියා හුස්මට හොඳින් අවධානය යොමු කරවා අර මුනක මුල මැද අග මම දුටුවා ක්‍රිකට් ගාපියා බෝල් එක අවුට කීත හැකයි අම්මා මචං හොඳ බෝල ටිකක් එපා මට 6 සෙන්චරියක් ගහන්න තියෙනවා කියලා නෑ ඌ එන බෝලේ හැටියට ඉබේ ගහන්න. අපි බැට් එකේ ගිහින් කොහමදාම ක්‍රිකට් ගහන්න ට්‍රොෆිස් පූජා කරනවා. බැට් එකවත් උස ගන්න බෑ ඌට. ඉතින් ගිහිල්ලා බැටලා එනකොට කියනවා මචං අවුට් උනේ නැත්තම් සෙන්චරියක් ගහන්න හිතාන ගිය කියලා. හරි කතාවයි. මම ක්‍රිකට් එක මොනවත්ක්වත් දන්නේ නැහැ. මම අවුට් උනේ නැත්නම් ඇත්තටම සෙන්චරියක් ගහන්න හිතාන ඉතින් ඇත්ත තමයි චප්තියම තමයි. හැබැයි ඒක අවුට් වෙනවා. ඉතින් එහෙම නැත්තම් මේකට සෙල්ලමක් කියන්න ඕනේ නෑනේ. අද අපිට මොකද වෙලා තියෙන්නේ? ඒ නිසා භාවනා කරන කෙනා තේරුම් අරගන්න ඕනේ භාවනාවෙන් ඉහළට යන්න යන්න. එහෙම නැත්නම් අපි මේ සතිය එහෙම නැත්නම් මේ මේ සතිය බලම එහෙම නැත්නම් විපස්සනාව කියන එක අප්‍රමාදයේ කියන එකට අපිට තියෙන මේ එන දේ පිළිබඳව බලාපොරොත්තු තියන්නත් එපා එන දේ කොයි එකක් වෙන්න පුළුවන් වෙන දේ වෙන්නේ උඹේ කර්ම ශක්තිය හැටියට. මේකට මෝණ දීමේ හැකියාව මොකද්ද කියලා බැලුවොත් අපි මොනවද අපේ ජීවිතේ අත්දා බලලා තියෙන්නේ? අපි මේ එක එකනා মালටිනේෂනල් মালටිමිලියන් කම්පැනිස් වල දෙන ඇඩ්වර්ටයිස්මන්ට් එක විතරනේ අත්හදා බලලා තියෙන්නේ. අපි කිසිසේත්ම හදිසියක් වුණොත් මොකද කරන්න ඕනේ කියලා දන්නේ. ලංකාවේ සුනාමිය ආපු වෙලාවේ 55000ක් විතර මලක්. එක එක්කක් දැන හිටියේ නෑ මුලතිව් වලට ගහනකොට ඕක ඊගට පැයකට පස්සේ ගාල්ලට ගහයි ඊට පැයකට පස්සේ කොළඹට ගහයි කියලා එක එක්කක් පණිවිඩයක් දුන්නෙත් නෑ දුන්නා නම් ඔය 55000 මැරෙන්න දෙයක් නෑ ඉතින් කට්ටියක් හිටියලු යාල ගිහිල්ලා ඒ සංචාරකයෝ අලිය උඩ නැගලා ඌ කල්ලාතුම ගොඩට ගියා අලියෝ එක එක්කක් මැරුණේ උන් ටක් ගාලා මැසේජ් එක දුන්න SMS එකක් ළඟ ඉන්න අයද ස්ටෝරීස්වත් අරගෙන ගිහිල්ලා තියෙනවා සුනාමියට බල්ල මැරුණා කියලා ආරංචියක් තියෙනවද? පූස මැරුණා කියලා ආරංචියක් තියෙනවද? නැහැ. මුතුන් වර්තමාන ජීවත් වෙන උන්ට අඩු ගන්න මේ මොකක් හරි එනකොට භූමිකම්පාවක් කරනකොට අපේ මිනිස්සු ඒ ගාල්ල වැතර ගිහිල්ලා අර මූද ඇතුළට යනකොට කට්ටිය රණ්ඩු කරනකොට මේකේ හොටෙල් එකක් ගන්න උඹ ඒක ඇල්ල ගනි මම මේක ඇල්ල ගනි කියලා දෙන්න ඉඩම් බෙදා ගන්න බැරුව ෆයිට් කරනකොට දෙවෙනි රැල්ල එනකොට අම්මා මොනේ ඔක්කොම හොදාගෙන යනවා තරම්ම අවස්ථාවාදී. ඉතින් ඒකට බුදුජානනාංශ දෙන උත්තරේ ඉතාමත් විප්ලවීයයි. මේ අවිද්‍යාවෙන් කිචි කැවෙන වෙලාවේ, කුප්පණ වෙලාවේ අපිට විද්‍යාව පහල කරගන්න තියෙන හොඳම අවස්ථාවක්. එහෙම නැත්නම් මේ අවිද්‍යාවෙන් දවන තවන වෙලාවට අපිට මොනවක්වත් කරගන්න බෑ කොරස් කටේවත් අද්දා ගන්න විතර දඟලන දැඟලිල්ලේ මොකද්දෝ තියෙන වාසනාවන්ත අවස්ථාවක් මේකට චිත්තකින් කිට්පන් නලියන්නේ නැතුව. මේ වෙලා තියෙන්නේ මේ කට්ටියත් එක්ක හිටියොත් අපි හිටියත් ළඟ ඉන්න කට්ටිය අපිට බයිනවා කිසිම කැවුත්තක් නැහැ මේ එහෙම ද කරන්න තියෙන ඒ වෙලාවට කඳන් දෙපාද කෑ ගහන්න දෙපාද උඩපයින් දෙපාද බොන් දෙපාද මේ මේ හොම් බොන් නැතුව ඉන්න පුළුවන්ද කියලා අනික් කට්ටිය දොස් කියන නිසා කට්ටියත් එක්ක හිටියොත් වහවත් කන්න බෑ ඊළඟට කනවා පැත්තකට වෙලා ඉන්නකොට දුන්න පටන් අරගත්තොත් දැන් බඩගින්නක් ආවා දැන් ලෙඩක් ආවා දැන් දින්දරක් කියනවා දැන් මොකක් හරි කරදරයක් වෙනවා මේකට මොකද්ද කරන්න ඕනේ මේකට මොන දෙන්නේ කොහොමද කියලා බලා හිටියොත් ওই එන දේ නෙවෙයි වෙන්නේ වෙන මොකද්ද එකක් මේක ඇතුලේ වෙනවා අපි ඔය බලාපොරොත්තු වෙච්ච දේ වෙනවා නෙවෙයි. ඒ නිසා මේ විද්‍යාවට අවිද්‍යාව ප්‍රතිභාග වෙනවා අනිත් පැත්ත කියනවා. අවිද්‍යාවට විද්‍යාව ප්‍රතිභාග වෙනවායි කියලා කියන්නේ හැම අවිද්‍යාවක්ම නිවන් දොරටුවක්. හැම අවිද්‍යාවක්ම විශ්වලාගත සුභාශිංසනයක්. ඒ නිසා Tamange අවිද්‍යාවට සාදර වෙන්න. මම මේ කිසිම වැරද්දක් නොකරන සරතෝ භද්‍ර කෙනෙක් කියනකට වැඩිය මලක වැරද්දක් තියෙනවා ඔබතුමාට ස්තුති මට වැරද්ද පෙන්ලා දුන්නට කියලා ඒ වැරද්දට සාදර වෙනවා නම් ඊ මිනිස්සුගේ වර්ධනේ සීමාවක් නැහැ ඒක නිසා මේ අවිද්‍යාව විද්‍යාවෙන් තොරව නැත්නම් විද්‍යාවට සාපේක්ෂ නොවි අවිද්‍යාව කියන එක විතර සුපර් මාකට් එකේ කියලා ප්‍රොඩක්ට් එකක් විතර ගන්න බෑ අවිද්‍යාව වෙන්නේ විද්‍යාව වෙන්නේ අවිද්‍යාවට ප්‍රතිභාව වෙලා ඒක නිසා ඒ අතක්ක මුක්ක වෙච්ච වෙලාවේ ඒ ඒ කලබල වෙලාවක ගත යුතු කලබල නොවි ගත යුතු තීන්දුව කියනවා ස්වභාවික වර්ණය කියලා. natural selection ඒකට බලන්න මුළු චිත්‍රම බලන්න මුළු චිත්‍රම බලලා තමයි ගන්න තියෙන්නේ. ඒකෙදී ෆුට්බෝල් ගහනකොට බෝලේ Taman ළඟ නැති වුණාට මුළු තමන් ක්‍රීඩකයෙක් නම් විරුද්ධ පක්ෂයේ බෝලේ තිබ්බත් ඒක කෙරේ පුදුමාකාර අවධානයකින් ඉන්න ඕනේ. ඒ බෝලේ ආවොත් මම වැඩ කරන්නේ මොකද්ද කියලා. beyond the ball කියලා කියනවා. එහෙම නැත්නම් ඒකට කියනවා the gist කියලා. situation එක දිහා බලන්න ඕනේ. ඊ ගාවට මම කරන්නේ මොකද්ද කියන එකට තොරතුරු එකතු කිරීම නිතරම යන්න ඕන. උද්‍යගෙන පැත්තකටලා ඉඳලා බෑ. පැනලා දීලත් බෑ. ඒක සඳහා කියනවා නිරීක්ෂණ වැඩි කරන්ද නිගමන අඩු කරන්න කියලා. feasibility study එක වැඩි කරන්න. හැබැයි හදිස් වෙලා තමන්ගේ විනිශ්චය ක්‍රියාපාණ්ඩ යන්න එපා. කොහොද ඊගා වෙලාදී වෙන විනිශ්චයක්. අන්න මේ විදිහට මේ ඉම්ප්‍රොම්ටු නැත්තම් මේකට කියනවා ඉලෙක්ට්‍රික් කියලා. අන්නේ ගතිය තමයි ඔය සතිය අන්තිම කෙලවර. ඒකයි ගතිය තමයි විපස්සනාවේ අන්තිම කෙලවර කිසිම දෙයක් ඩික්ලෙයාර් කරන්න බෑ. මොනවා වෙයි තන්නේ. ඒක ඊට සූදානම් වෙලා ඉන්නවා. ඒකට විද්‍යාව කියලා කියනවා. එතකොට මේ ඒ ඒ දෙපසේ විද්‍යාවට මොකද්ද ප්‍රතිභාග වෙන්නේ කියලා අවිද්‍යාවට විද්‍යාන විද්‍යාවට විමුක්තිය තමයි. එයා ලීස් ෆික්ෂනල් පාත් එක තෝරනවා. එහෙම නැත්නම් කම්ෆර්ට් zone එක තෝරගන්න. ඒක තෝරන්නේ තර්කෙන් නෙවෙයි. නිකන් සෙන්සස් වලින්. ඒවා ESP උඟක් වෙලාට එක්ස්ට්‍රා සෙන්සරි වෙනවා. මෙන්න මේක තමයි කරන්නේ. ඉතින් කාටවත් ඒක කියලා දෙන්න වෙලාවක් නැහැ. තේරුම් ගත්ත කරා. ඒ නිසා මේ විමුක්තිය නැත්නම් අවිද්‍යාවට විද්‍යාව ආපු ගමන් ඒ එනකොටම යාට තේරෙනවා මට අර තිබුණ හැම පැත්තෙම තියෙන බලපෑම් එහෙම නැත්නම් මේ ගුරුත්වාකර්ෂණ නැතිලා නිකන් ලයිට්නස් එකක් එහෙම නැත්නම් ලයිට් නැත්නම් ලයිට්නස් තේරෙන්න පටන් අර ගන්නවා විමුක්තිය එකලස් වෙන චිත්තක්ෂණයේ එතනම ඒ කියන විමුක්තිය තේරෙන්න පටන් ගන්නවා. ඒකට තේරෙනවා මේ විමුක්තිය තියෙන කවුරුත් නැති පාළු කන්දක් උඩ නෙවෙයි. මේ මාළු මාකට් එකේ. එහෙනම් මේ තියෙන ඔක්කොම අවුලේ යන්න පාර තියෙනවා. ඒක අර මේ පිටකොටු ඒ දවස්වල ගෑස් පහන්දිය කරවලු මිටික් කර කියන්නේ යන්නේ මිනිස්සු අයින් අයින් අයින් අයින් අයින් අයින් අයින් අයින් කියලා එක එක්කත් එන්නේ නැහැ. ඉන්න තැනක ගෑවුනොත් නාන්න වෙනවා සෝමානියක්. ඌ ගැහප්නොත් නඩු නෑ ඌ ගත්ත කරවල මෙටි අයින් අයින් අයින් අයින් අයින් කියලා ගියා හිතා ගන්න බෑ මිනිසෙකුට යන්න පුළුවන් කියලා ඒකේ ඔතු ගිහිල්ලා බඩු ඩිලිවර් කරලත් වෙනවා ඒ වගේ තමයි මේ විද්‍යාව දන්න කෙනාට එයාට මේ කවුරුත් අඳපු මැප් එක නෙවෙයි යන්නේ කිසිම දෙයක් සෙකන්ඩ් හෑන්ඩ් නෑ ඒකේ ඔක්කොම ෆස්ට් හෑන්ඩ් වෙනවා එතකොට තේනවා මේ විමුක්තිය ඕනම තැනක තියෙනවා ඒක මේ මෛත්‍රී බුදුහාමර එනකන් තව කල්ප ගාණක් ඉන්න ඕනේ. නැත්නම් ඉන්දියාවේ මධ්‍යම දේශයට යන්න ඕනේ. එහෙම නැත්නම් අපි මේ බ්‍රාහ්මණ කුලයක ඉපදෙන්න ඕනේ. එහෙම නැත්නම් අපිට මේ චිප්ට් එකේ කටපාඩම් කරන්න ඕනේ. නැත්නම් මම ගිහලා අරණික භික්ෂුන් වහන්සේ නමක් වෙන්න ඕනේ. ඒ ඔක්කොම දාලා තියෙන අර නොකෙරෙන වේදකමට තමයි. නමුත් මේ හැම අවිද්‍යාවක් තියෙන තැනම විද්‍යා ප්‍රතිභාග වෙනවයි කියනකොට අපිට හිතෙන්නේ අවිද්‍යාව තියෙන පලාතක විද්‍යාවක් තියෙන බෑ කියලා. මොකද මේ දෙක සම්පූර්ණ පෝලර පාට්. මේ ද්‍රව දෙක වගේ. ඒ මේක බොහෝම ළඟ ජීවත් වෙනවා. ඒ ජීවත් වෙන එක මතු කර ගන්නවයි කියන එකට බුදුරජාණන්සේ දීලා තියෙන අපන්නක ප්‍රතිපදා කියලා. ඒකට පළවෙනිම ජාතක කතාව තපන්නක ජාතකේ. අපන්නක සූත්‍රය කියලා එක්ක දේශනා කරලා තියෙනවා මධ්‍යම නිකාය. ඒකේ අපන්නක සංයුත්තයක්ම තියෙනවා. කිසිම දෙයකට විරුද්ධ වෙන්න එපා. සිංහල දාලා තියෙන අපන්නක කියන වචනේ පරිවර්තනය කරලා තියෙන අවිරුද්ධ ප්‍රතිපදාව. මේ ලෝකෙ වෙන්න බැරි දෙයක් හෝ නොවිය යුතු මොනවම්මක් වෙන්නේ නැහැ. උඹ මේ මිනිසු කරන වැරදි වලින් ගා ගන්න යන්න එපා. කවුරු කෙරුවත් ඔයාට පත්තුතර බඳින්න ගියොත් අපිත් පක්ෂග්‍රාහී වෙන්න අපිට අදහස් පළ කරන්න පුළුවන්. නමුත් කිසිසේත්ම කිසිම දෙයක විරුද්ධ වෙන්න එපා. විරුද්ධ නොවීමෙන් අපිට ලොකු ස්පාසුවක් ඉඩක් ලැබෙනවා. විරුද්ධ වෙච්ච එකනා පුදුමාකාර හිර වෙලා ඒක තමයි අසහනය කියලා කියන්නේ. ඒක තමයි ආතතිය කියලා කියන්නේ. මේ ආතතිය දුරෝ ජීවත් වීම සඳහා ඒ ස්වාධීනත්වය, ස්වෛරී භාවය අවිද්‍යාව හොඳට තේරුම් ගත්තොත් අවිද්‍යාව තුළ තමයි විද්‍යාව තියෙන්නේ. ඉතින් ඒක අයින්ස්ටයින් කිව්වේ එයා කියනවා මන් දන්නේ නැහැ කට්ටිය කියන්නේ. ගිය අවුරුදු 100 15 හොඳම විද්‍යාඥයා කියලා. මිනිහා හොඳ ගණිතඥයෙක්. මිනිහා කියනවා ඕනෙම ගණක් ඇතුලේ උත්තරේ තියෙනවා. ගාන හොඳට කියවනකොට උත්තරේ එනවා. අපි ගාන කියවන්නේ නැතුව උත්තර ලියන්න පටන් අරගත්තට අර ප්‍රමේයයි මේ නීතියයි දාලා කවදාකවත් හරියට හොඳට ගාන කියවන්නේ. කියක ඉන්නකොට ගාන ඇතුලේ උත්තරේ තියෙනවා. අපිට ගානට උත්තරේ පිටදැනකින් ගන්න ඕනේ නැහැ. ඒතර ජේ ජයසූරි පොත්වල නම් අන්තිම පෙළේ තියෙන උත්තර ටික. අපි ඒක බලලා තමයි ගණන් පොත්තරේ අරගන්නේ. අරගෙන කොහොම හරි කරලා උත්තරේ අරගන්නවා. අර පොඩි එලවන්තේ හිටියගේ කූට හදනකොට එන්නේ තුනමයි උත්තරේ. ජයසූරි මහත්තයා අන්තිම පෙළේ තියෙන 6. ඉතින් තුන අරගෙන වැඩි කිරීම දෙක කියලා දාලා. ඉතින් ගායස ගණන් සරවල ඒ දෙකේ වැඩි කරන්නේ අන්තිම උත්තරේ 6 කිව්වා. වැඩේ වැඩ කරන යනකොට Tamante එක දාන එක වෙනුවට අර අන්තිම උත්තරේ දාන්න හදනවා. ඒ වගේ තමයි අපේ ගණන් සාත්‍රයේ. ඉතින් මේ මිනිස්සයා කියනවා ගණන් පිළිබඳ අන්තිම දක්ෂයා ඕනෙම ගණයක් ගාන ඇතුළේ ඒක උත්තරේ තියෙනවා. උදේට ගාන තේරෙනකන් කියෝපා. අපි වෙලා තියන්නේ නැහැ අරයට ඉස්සලා මම ලියන්න ඕනේ කියලා ගාන ලියලා ඊට පස්සේ අපි අර සමීකරණ මේ සමීකරණ ප්‍රමේය දාලා වැඩ කරන්න යනවා ගාන තේරුම් ගන්න නැහැ. අද තියෙන හැම විෂයක්ම escapeism. ලක්ෂණ බොන දෙනා වෙනුවට අරයට මෙයාට දාලා අවුට්සෝස් කරලා අර ඒජන්ට් දාලා මේ ඒජන්ට් දාලා බලනකොට මා දැන මුත්තෙන් අර එළුවගේ ඔළුව බේරගන්න ගිය කතාව තමයි සිද්ධ වෙන්නේ. පිටියක් කඩනවා. එළුවගේ බෙල්ල කපනවා. මුට්ටියක් බිඳිනවා. මා දැන මුත්තා. අද ඒ වගේ ඉන්න මුත්තලා ඉන්නවා පෙල්ල ගහිලා ඕනම ප්‍රශ්නයකට එන්න අපි ළඟට අපි නිකන් උත්තරේ ඌ බලනකොට උහිඟා කකා ජීවත් වෙයි. ඉතර දක්ෂකමත් වෙන ඌට පුළුවන් මේ උගේ සාත්‍රෙ ඉදින්නේ දිනන්න. එහෙම එකක් නැහැ. ඒක නිසා ඇඩ්වර්ටයිස්මන්ට් දිහා බලනකොට පේනවා අද මිනිස්සුෝ මේ කොච්චරක් මේ සෝබනේට සෝබනේ කනවද කියලා. ඒ මොකද හේතුව ඒකේන හිතනවා මේ විමුක්තිය කියන එක බාහිරින් එන එකක් කියලා. විමුක්තිය කියන එක නැත්නම් අවිද්‍යාව කියන එක අවිද්‍යාව ඇතුළේ තියෙන කියලා. ඉතින් මං කිව්වා මේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේත් එක්ක ඉඳලා තියෙනවා මේ මග්දලාවේ මරියා කියලා මේරි මැග්ඩලි එයාගේ gospel එක හොයාගත්තා මං හම්බුණා මට කියනකොට කියනවා විමුක්තිය තියෙන තමන් ඇතුලේ කියලා. සම්පූර්ණ විප්ලවීයයි ඒ තරබලදර දෙයන්න තනෙවේ විප්ලවී තියෙන්නේ. මේ විමුක්තිය තියෙන්නේ. විමුක්තිය තියෙන තමන් ඇතුලේ කියලා. ඒක ඇතුල් කරලා නැහැ බයිබලයේ සාමාන්‍ය ලියමන් වලට. නමුත් මේක ප්‍රබන්ධයක්ද කියන්නේ මම දන්නේ කෙසේ නමුත් කවුරු හරි කිව්වොත් උඹට කාටවත් උදව් කරන්න බෑ විමුක්තිය තියෙන උඹ ළඟමයි කරදර කියලා જાතියක් ලෝකේ නැව කරදරයට මුණ දීපං දෙනකොට විමුක්තිය ලැබෙනවා කියලා ඒක පේන්නේ බංකොලොත් වෙච්ච ප්‍රමේයක් වගේ බංකොලොත් වෙච්ච නියාමයක් වශයෙන් නිසා ඔක්කොම කියනනේ ප්‍රශ්නට පරිබාහිර උත්තරයක් තියෙනවා තියෙන්න බෑ අවිද්‍යාව තුළමයි විද්‍යාව තියෙන්නේ ඒ විද්‍යාව එනකොටම රිලීස් එකක් තියෙනවා හරි කාටවත් හිතා ගන්න බැරි ගැලුමක් තියෙන විමුක්තිය. එතකොට ධම්මදින්නා වගේ අහන විමුක්තියට ප්‍රතිපහ වෙන්නේ මොකක්ද කියලා ඔයකට කියන දා නිවන කියන්නේ. විමුක්තියට ප්‍රතිපහ නිබ්බාන. විචාර දැනගෙනද මන් දන්නේ නොදැනගෙනද මන් දන්නේ විසාකාවානේ ඒකට නිවනට ප්‍රතිභාග වෙන්නේ කියලා. ඒකකොට විසාකාව කියන ධම්මදිනා කියන මල පැන්නා. අච්චාසි ආවුසෝ අච්ච අච්චේතරං ඕ අහන ප්‍රශ්න සීමා පැන්නයි කියන නිවන තමයි අවසානේ. අය මොන දෙයකට ප්‍රතිභාග වෙන්නේ? ප්‍රශ්න අහන්න ගියාම සමහර ප්‍රශ්න අහගෙන අහගෙන අහගෙන යනවා ඌට දන්නේ වටන් ගත්ත දැනික කකක් කක යනවා මී හරකෙක් වාගේ. මේ ප්‍රශ්නේ කොතනද යන්න ඕන කියලා දන්නේ නැහැ. බ්‍රේක් නැහැ, ක්ලච් නැහැ. ඉතින් මේකෙත් යනවා අන්තිමට ගියාට පස්සේ කියනවා ඇවත් නෙයි ආවුසෝ ප්‍රශ්න සීමා වික්මේ වෙවයි. මේ භ්‍රමචර්ය අවසානයේ නිවන ඒකට ප්‍රතිභාග හොයන්න යන්න එපයි කියලා. ඉතින් එතකොට පේනවා ධම්මදින්නාවගෙට කොච්චර මේක පිළිබඳව පිළිසිදු ගතියක් තිබිලා තියෙනවද කියලා. එතකොට ඒ දේ ධම්මදින්නාවගෙන් ඔය ප්‍රශ්න ටික ඇහුවේ නැත්තම් විසාක උපාසකතුමා අපිට මේ වගේ සාකච්ඡාවට ගන්න හම්බෙන්නේ නැහැ. ඊට පස්සේ ඒ ඇති වෙච්ච ප්‍රශ්න ටික මේ ටික විවරණාට පස්සේ විසාක උපාසකතුමා යනවා බුදුරජාණන් වහන්සේ හම්බෙන්නේ. කියලා කියනවා සාංශ මෙන්න මේ මේ ප්‍රශ්න මම ඇහුවා. එතකොට විසා ධම්මදිනා දුන්න උත්තර මේට ඒතර බුදුන් කියන ඔබ මගෙන් ඇහුවා නම් මාත් ওই ටිකම තමයි දෙන්නේ. ධම්මදිනා ඉතාමත්ම දක්ෂයි. ඉතාමත්ම ප්‍රඥාවන්තයි. ඒ නිසා ධම්මදිනාගේ උත්තරේ මම දීපේක වගේ බාර ගන්නයි කියලා. ඉතින් මේ වගේ වටිනා ආදේශනයක් පුදුරජානන්සේගේ අනුමතයේ දේශනයක් බැරි වෙලාවත් ආනන්ද ස්වාමීන් වහන්සේ පළවෙනි සංගායනාවට දැම්මේ නැත්නම් එහෙනම් අපිට නෑ. අර අර වටිනා සංසිද්ධ වලින් පස්සේ මේක ආනන්ද ස්වාමීන් වහන්සේට වැටහෙන්න ඕනේ. මේක බුද්ධ දේශනාවේ බුදුජාන් වහන්සේ දේශනා නොකරට සැප වේදනා දුක් වේදනා අතරමැද අදුක්කම සුඛ කියලා එකක් තියෙනවා කියලා. ඒ ධම්ම දින්නාව මේක හෙලි නොකරනම් මේක අපිට තේරුම් ගන්න බැරි දෙයක් විදිහට යටපහුව වෙන්න ඉඩ තිබුණා. ඉතින් පළවෙනි ධර්ම සංගායනා දැම්මට පස්සේ දෙකට නගන්න බෑ. එකට ගත්තා පස්සේ තුනට නගන්න බෑ. දැන් සංගායනා හයක් කරලා දැන් මේවා ස්ථාපිත දැනුම බවට පත් වෙලා තියෙනවා. ඒ දැනුම බවට පත් වෙලා තිබුණත් අපි අවිද්‍යාවට ප්‍රතිභාග වශයෙන් විද්‍යාව තියෙනවායි කියන එක පිළිගත්තොත් අපි දන්න බුද්ධ ආගමේ විශාල විප්ලවයක් සිදු වෙනවා. බුද්ධ ආගමෙන් බුද්ධ ධර්මයේ මතුවලා එනවා. ඊට අමතරව කෙනෙකුට මේ ලෝකයා විසින් අපිට විකුණන්න හදන ධර්ම තියෙනනේ ගොඩක්. ඇඩ්වර්ටයිස් කරන දේවල්, මාකටිං මේ වගේ හැරෙනකොට කීයක මේ කේල් ගහ ගන්න දෙයියනේ ඉන්නේ ගොය පොල් ගහ ගන්න දෙන්නේ කියලා. දැන් මේ ඉන්න මිනිසුන්ට ව මොකක්වත් නැහැ ඇඩ්වර්ටයිස්මන්ට් වලට සල්ලි වීදම් කරා නම් මාකටිං වලට වීදම් කරා නම් gediya පිටින් කනවා. කිසිම සෙන්සර් එකක් නැහැ. ඒ මොකද ඒගොල්ලෝ හිතනවා මට ඥානෙ නැහැ බාහිර කෙනෙක්ගෙන් තමයි ඉන්න තියෙන්නේ කියලා. එහෙම නැත්නම් මේ සර්බදාරි දෙයයන් ආංශකින් එනවා. එහෙම නැත්නම් බ්‍රහ්ම පදාර්ථයෙන් එනවා. ඒගොල්ලෝ අනිවාර්යයෙන්ම මට උදව්ව පිණිස බලාගෙන ඉන්නවා. මට තියෙන්නේ යාව ෂේප් කරගන්න එක විතරයි කියලා මේ සෝප් ඔපෙරා එකක් බලනවා වගේ බලාගෙන ඉන්න එක විතරයි මට තියෙන්නේ. ඔය සෝප් ඔපෙරා බලන්න ගියාම තීම් එකක් නැහැ. ඔය කටහඬ බලන්න හරි ගණන් ඒක. මොකද ගන්න දෙයක් නැහැ වයි. ගන්නව දෙයක් නැති එකේ අම්මෝ සෝප් ඔපෙරා එකක් හදුවා ක්ලාසික් කියලා කිව්වොත් එහෙම කට්ටිය යනවා. බලාගෙන ඉන්නවා බලාගෙන බලන්න දෙයක් නැහැ. ටොප් නේ කිය. ඔව් ඔව් හරි ටොප්. ගණ්ඩව දෙයක්. මේ Taman තුලයි නිවන තියෙන්නේ. මේ අවිද්‍යාව තුලයි විද්‍යාව තියෙන නැත්නම් අවිද්‍යාවට ප්‍රබහව වෙලා කියන කිව්වොත් මේ භාෂා ශාස්ත්‍රය සම්පූර්ණයෙන්ම ඒ ප්‍රතිභාව කියන වචනේ අර්ථය පවා උඩු යටිකුරු වෙනවා මෙතන. ප්‍රතිභාව කියන්නේ විරුද්ධ පැත්ත වගේ පේනවා. සමාලාවට පේනවා සාපේක්ෂතාවයේ අනිත් පළුව කියලා. ඉතින් මේ වචනේ පරිණාම පරිණාමයටපත් වෙන හැටි අපි කරකොලතාරිය වගේ මොකද්ද ප්‍රතිභාව කියන්නේ? ඒකෙම ප්‍රතිබිම්බේද විරුද්ධ පක්ෂයේද අපි දන්න විදිහට නම් අවිද්‍යාවට විරුද්ධ පක්ෂ තමයි විද්‍යාව කියන්නේ ওই දෙන්න එකට ඉන්නේ. ওই දෙන්න අතර කිසිම රණ්ඩුවක් නැහැ. අවිද්‍යාව සහ විද්‍යාව අතර කිසිම රණ්ඩුවක් නැහැ. ඒ ප්‍රසිද්ධ කතාවක් තමයි මේ රයිගමේ ගම්පලයයි දෙන්න හැමදම රණ්ඩුලු. දක්ෂිනකොට ගහ ගන්නවලු. හැබැයි දෙන්නගේ තුල රැයට හොරකම් කරනවා. කවදාකවත් හිතන්නේ මුන් දෙන්න හොරකම් කරුවා. ඒක මොකද දවල් 30 දැක්කොත් මරා ගන්න නටනවා. ඉතින් රැයට දෙන්න හොරගම් කරනවා. ඒ වගේ තමයි විද්‍යාවයි අවිද්‍යාවයි දෙන්න සයිකමය ගම්පලයක්. අපි හිතන්නේ මේ දෙන්න සම්පූර්ණ දෙන්නේ කියන්නේ නෑ දෙන්න එකතු වෙලා තමයි හොරකම කරන්නේ. ඒ නිසා අවිද්‍යාව තියෙන හැම තැනකම විද්‍යාව පිළිබඳ බලාපොරොත්තු ඇති කර ගන්න පුළුවන්. ඒ නිසා හැබැයි කරන්න ඕනේ අවිද්‍යාව මඟ අරින්න එපා. අදුක්කම සුඛ වේදනා මඟ අරින්න එපා. ඒකට මුණ දීලා ඒක දිහා යාට කියන්නේ ඔබ රංගනේ රංගපන්. මට ඉවසන්න පුළුවන් තව චිත්තක්ෂණයක්. ඕනේ රඟමින් ලගනවට හරිම පාළුව හරිම ගම්මැලි හරිම නීරසයි නැගිටරන් කියලා හිතනවා ඒ තව තව එක චිත්තක්ෂණයක දාලා නැගිටිනවා වේදනාවක් ආවත් පොඩ්ඩක් චිත්තක්ෂණයක් එන්න සංඥාවක් ඇවිල්ලා කිව්වොත් ඔයාවේ මහදීරිය මතින් ආවේ ඕඩ්ඩි මතින් ආවේ යකා ආවේ රේති ආවේ කියලා ප්‍රශ්නයක් නැහැ පොඩ්ඩක් ඉඳලා එන්න පොඩ්ඩක් ඉඳලා බලන්න පොඩ්ඩක් මොකද වෙන්නේ කියලා දැන් සංස්කරණය කරන්න ගියාම දුවපන් හරියට ඵලයන් මෙහෙට ඵලයන් කියලා දඟලනකොට හරියට චිත්තක්ෂණයක් හිටපන් ওই නලියන්නේ යෝජනාව ඇවිල්ලා තියෙන ඉස්තර කරන්නේ නැතුව අන්න ඕකට මනුස්සකම කියයි. මේ අපි හැම පැත්තෙම කුප්පන වෙලාවක අපි හැම පැත්තෙම අර කරම මේ කරම අරක දියව මේක දියව කියනකොට නෑ වුණා වගේ නොදැක්කා වගේ නොදැනුණා වගේ මෝඩෙක් වගේ කොන්දපන් නැති එකෙක් වගේ මලබිනියක් වගේ ඉන්න ගියාම අපි හිතනවා උඟ දෙනෙක් හිතනවා මේක අකිරියවාදයක් බයපක්ෂකමක් කියලා නෑ අපි දන්නවා සංස්කාර ඇවිල්ලා අපේ නලවන හැටි. ඒ එතකොට සින්දුව කියාගෙන එනකොටම දන්නවා මෙයා එන්නේ කේල් ගහ ගන්නද පොල් ගහ ගන්නද යමක් මත නොකර සිටීමේ හැකියාව බලන්න පුළුවන් නම් මම කියන්නේ ඕක මේ රූපේ බලන වෙලාවේදී කාමයේ තියෙන වෙලාවේදී කාම සංඥා තියෙන වෙලාවේදී මොනවත් නොකර ඉඳලා බෑ. කාමී කාම සංඥාවෙන් ප්‍රතිස්ථාපනය කළා කාම සංඥාව රූපෙන් ප්‍රතිස්ථාපනය කළා රූපේ රූප සංඥාවක් බාටපත් වෙච්ච වෙලා. ඒ කියන්නේ අපි භාවනා කරන ඉන්න වෙලාවේදී අපි ඉදිරියෙන් තියාගත්ත මූල කර්මස්ථානයේ හොඳටම දැක දැක දැන දැන ගිවම් කරගෙන යන්න පුළුවන් තැනකට ආවනම් දල වශයෙන් කිය හැකි දැන් රූපේ රූප සංඥාවක් වෙලා. අන්න එතෙන්ද ගියාට පස්සේ අවිද්‍යාවයි විද්‍යාවයි දෙකම එක වගේ. එහෙම නැත්නම් බාහිර අරමුණයි Tamange මූල කර්මස්ථාන දෙකම එක වගේ. ඔක්කොම සමතින සැලකීමට අපිට සාමාන්‍ය ප්‍රධාන කූල උගන්වන්නේ අෂ්ටලෝක ධර්මයේ කම්පාණ වීම කියලා. ජය ලැබුණත් පරාජය ලැබුණත් උපේක්ෂාව. දුක් වේදනාකා සැප වේදනාකා උපේක්ෂාව. ඊයසසක් ආවත් ආයසක් ආවත් උපේක්ෂාව කිව්වොත් අපේ දවස පුරා ජීවිතේ පුරා ලෝකේ පුරා තියෙන මේ අසහනයට කිසිම ඉඩක් නැහැ. ලයි ලැබුණත්, පරිදුම ලැබුණත් උපේක්ෂාව කියලා. දැන් මේ දෙකට <coughs> ජය පරාජය දෙකට පුරුදු කරන්න තමයි මේ ක්‍රීඩා තරඟ ඇති කෙරේ ලෝකේ. අද ක්‍රීඩා තරඟ මරණ පෙරදුනත් අනිත්‍යම මරනවා. විදිචීල මරනවා, කැටි ගාල මරනවා, ඔලිම්පික් කළත් ඔලිම්පික් කියලාගේ සාමයේ සඳහා ලෝකෙට ඇති කරගත්ත මේ සම්දර්ශනය. ඒකෙදිත් දිනන්න බය ඕනේ. පට දින්න බෑ. මේ ළඟදී පත්‍රේ දාලා තිබුණලු මේ පහුගිය දවසට වුණ ශිෂ්‍යත්ව විභාගේ ඒ ඒ ළමෙක් මේ රේඩියෝ එකේ කතා කරනවා. අහලා කතා කරලා දිනවා ආ පුතා ඔයා ශිෂ්‍යත්ව විභාගෙට ගියාද? එන ප්‍රශ්න අහනවා ඔව් කිව්වලු. මොකද උනේ කියවලු මම පෙල් අම්මට හොඳ වැඩේ කිව්වලු. <laughs> මම පෙල් අම්මට හොඳ වැඩේ. මොකද අම්මා මේ අහස්කෝරක පසපැත්තට ගිනි තිබ්බා වගේ මේ ළමයා තල්ලු කරලා යවනකොට ඒක අම්මලාගේ විභාගය කියලා තමයි ටොපික් එකේ තිබුණේ. ළමයාගේ විභාග නෙවෙයි. ඉතින් පහේ පන්තියේදී මෙච්චර ඇවිසිලා කැවිසුවට පස්සේ මේ ක්‍රීඩා කරන ළමයාට සෙල්ලම් කරන ළමයාට මේ කොහේ යන්නද? ගිහිල්ලා මොකද්ද මානව මානව ගතියක් ඉතුරු වෙන්නේ? සෙල්ලම් කරවයිසේ. ඉතින් ඒක පුළුවන් තරම් පල්ලෙහාට ගෙනියන්න ගෙනියන්න මිනිස්සු අලුගෝසෝ වෙනවා. ඉතින් ඒ ළමයට කිව්වොත් මම මං ඉස්කෝලේ ගිහිල්ලා එනකොට හැමදාම වෙලකෝපච්ච බලා ඉන්නවා. මේ පොඩි පුතා කොහොමද කියලා පාස් කියන ඉතින් මම යන්තම් පාස් කියන ගේ ඇතුළට එනවා මීට මොනවාරි අතද කීවෙනියද මගේ 34 වෙනියා 33 වෙනියා මොකක් හරි ඉතින් හැයන ගාණක් මට හම්බෙලා ඒකට ඉතින් අහනවා 33 දෙනාවද පන්ති හිටිය කියලා අන්තිමේ කියන්නේ නැහැ මම ඒ කිසිසේත් කවදාකවත් එහෙම තද කිරීමක් නැහැ දන්නවා හොඳටම මේ නටන්න නැතිල හැටි ඉස්කෝලේ අනේකත් ලොකු දෙයක් මම ඇඩ්වාන්ස් පළවෙනි සැරේ ඇඩ්වාන්ස් ලෙවල් කරලා පේ. ශ්‍රී ලංකාවේ ඉන්නකොට ඉංග්‍රීසි ටීචර් හැවිල්ල වෙලා මයින් ඇව්වා මේ ඕගොල්ලෝ පිටින් දෙනකොට මේ පාඩම් කරනකොටම දවසකට සෑ අවුරුද්දට සෑහෙන ගණක් වීදම් කරනවා කියන දේ පොත්පත් වලට කියලා. ඇඩ්වාන්ස් ලෙවල් කරන සෑහෙන පොත් උනේ මොකද එහෙම එකක් අපි ළඟ නැහැ. පුස්තකාලේ තියෙන පොතක් කියවනවා. නැත්නම් හොඳට ඉගෙන ගන්න එක කියලා කියලා පොඩ්ඩක් කුප්පි අල්ලගෙන ඉන්න. ඔහු දන්න දේ අල්ල ගන්නව යනවා මිසක් කවදාකවත් එහෙම ගන්න. ඒකෝට ඒ ටීචර් ගාන කියන ඔයගේ කට්ටිය ප්‍රතිඵල බලාපොරොත්තු වෙන එකත් අසාධාරණයි. කියන්නේ පොත් වලට වැයෙන ගණක් වේදම් කරන්න ඕන ප්‍රතිඵල බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ ටීචර්ස්ලා ඉගෙන ගත්තට පස්සේ මොකද වෙන්නේ ළමයින්ට? අද මේ අධ්‍යාපනයෙන් කවුද හම්බ කරන්නේ? අපි සතිපාසලට ගිහිල්ලා මේ ටීචර්ස්ලා තමයි ඇත්තටම අපි එම් කෙරුවේ ටීචර්ස්ලා සමහින්ට සතිපාසලේ පාඩම ගෙනත් දෙයි කියලා. ඉතින් එතකොට මට අර ඕස්ට්‍රේලියාවෙන් එකෙනෙක් දුන්නා මෙන්න ස්වාමීන් මේ ටීචර්ස් ට්‍රේන් කරනකොට මේක දැනගන්න ඕනේ කියනකොට ඒකේ ලියලා තිනවා ජෙනින්ග්ස් මේ පැට්‍රිෂා ජෙනින්ග්ස් මමත් කාලයක් උගන්ලා තිනවා දැන් මම රිසර්ච් කරනවා අපේ ඇමරිකාවේ ඉන්න ටීචර්ස්ලාගෙන් 73ක් ටෙන්ෂන් එකේ ඉන්නේ බර්න්ට් අවුට් නිසා කවදාකවත් එහෙම කෙනෙක්ගෙන් පන්තියට ගිහලා පාඩමක් ළමයෙකුට හම්බ වෙන්නේ නැහැ. මොකද යන්නේ පන්තියට එලිමාන් සිරකඳුරුවට යනවා වගේ. ළමයාත් පන්තියට යන්නේ විනාඩි 35ක් හිර ගෙදර දැම්මා වගේ. මොළ 35කට එකම පාඩම අල්ලන්නේ මොන ලෝකෙද? වෙන්න පුළුවන්ද මේ කියන බොඩු බ්ලෆ් වෙන පොතක් කියලා තිබුණා. ඊට පස්සේ අපිටත් මේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් ආර්දනාවක් ආවා. අපි ගැන සලකා බලන්න කියලා අපි පොඩි මොඩල් එකක් කරගත්තා. අරන් ගියාට පස්සේ ඒගොල්ලෝ කියනවා ලංකාවේ ඉන්න ටීචර්ස්ගෙන් 85කට ටෙන්ෂන් 85ක් බර්න් අවුට් ඒ නිසා ඉස්සලා ටීචර්ස්ලට සයිකියාට්‍රික් තෙරපි එකක් දීලා සතිපාසල කරමු කියලා ඉතින් අපි ඊට පස්සේ ඒ ඉස්සෙල්ලා මට තේරිලා තිබුණා මේ ටීචර්ස්ලාගේ මෙතනත් ඇති ටීචර්ස්ලා ඒගොල්ලෝ දන්නව ඇති මොකද්ද මේ කියන්නේ කියලා. ඊට පස්සේ මම බැලුවා මේ පන්ති කාමරයක උගන්නන ඒ කියන්නේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ටීචර්ස්ලා කියමුකෝ. ඊට සාපේක්ෂව අපි දහම් පාසල් වලට ගිහලා දහම් පාසල් ටීචර්ස්ලා දැම්මා. ඒගොල්ලෝගේ මයි මයින්ඩ් එක හරි අරිට වැඩිය හරි පිරිසිදුයි. ඔක්කොම නෙවෙයි කවුරු හරි බාර ගත්තා නම් මේ සතිපාසල අපි කරමු කියලා එයාට පැහැදිලිව තියෙනවා සල්ලි වලට මේ උගන්වන්නේ පැහැදිලිව ගින්න අර පැරණි ගුරු වෘත්ති කරන්න. ඒ කරන යනකොට ඒකට එන ගාන අඩුයි. ඒ කියන්නේ සතිපාසල වගේ එකක් අරගෙන ජෑහෙන වගකීමක කරන්න බෑ. ඊට සාපේක්ෂව බැරි වෙලා හරි ටියුෂන් මාස්ටර් කෙනෙක් ගත්තොත් 100%ක් සාර්ථකයි. ඌ දන්නවා පොඩි කාට උගන්වනකොට කවදාවත් ටෙන්ෂන් නැහැ. කවදාකවත් අහලා තියෙනවද මේ මේ ටියුෂන් මාස්ටර් කෙනෙකුට බර්න්ට් අවුට් කියලා නෑ. <laughs> සල්ලි හම්බ වෙන්න හම්බ වෙන්න ඇදලා යනවා. ලංකාවේ පන්ති එක ඒ ජාතික මට්ටම අයිලන්ඩ් වයිඩ් මොකක් හරි එකක් දිනුවොත් එහෙම ටීචර් දෙනවලු කාර් එකක් තෑගි ළමයට. මොකද ටීචර්ට ලොකු නමක්. ඒකට කිවෙන්ට උත් නැහැ. ඉතින් ඒ නිසා අපි මේ දාන කෙනා මේකට දාන කෙනා බැලුවොත් එහෙම අධ්‍යාපනයේ වෙලා තියෙන්නේ ඉගෙන ගන්න කෙනා රස්සාව කරන්නේ කුලියට ඒ කරන කෙනා පුදුමාකාර බඳ. ඉතින් එහෙම ගත්තම අද භාවනා කරන අය ගාව තියෙන්නේ මේ දැන් මේක කරන්න අමාරුයි මෛත්‍රී බුදුහාමරෝ ආවොත් නිකන් බෝනස් එකට වගේ හම්බ වෙයි සමහරට පාර යනකොට බිම ඇදලා තියලා පය ඇප්පිලා වගේ නිවනක් වදින්න ඉඩ තියෙනවා. දැන් නම් අමාරුයි. කිව්වා මොකද අමාරුයි. මේ අවිද්‍යාව ඇතුළේ විද්‍යාව තියෙනවා කියලා හිතන්නේ ඉතින් ඒතිෙද්දි ඒ බර්න්ට් අවුට් ටීචර් කෙනෙකුට උගන්ලා ගත්තොත් එහෙම නැත්නම් ඒ දහම්පාසල් ටීචර් කෙනෙකුට උගන්ලා ගත්තොත් ඒගොල්ල හරහා වුණත් මේ පණිවිඩ ගෙනියන්න ප්‍රශ්නයක් නැහැ. අපිට ඒක මන්දෝත්සාහ වෙන්න ගන්නවක් නෙවෙයි. අපිට තියෙන්නේ මේ ඉන්න ටිකත් එක්ක මේ කරගෙන යන එකයි. නැත්නම් ඉතින් අනික් විශයක් වගේ මේ සතියක් කම්පිටිෂන් එකට වැටෙනවානේ. ඉතින් භාවනා කරන එක නම් බලන්න ඕනේ මම මේ භාවනා කරන්නේ අනිකුත් බිස්නස් කාර්ය වගේ ප්‍රතිඵල අපේක්ෂාවෙන්ද සප්ලයි ඇන් ඩිමාන්ඩ් තීරීක දෙතියනේ එහෙනම් පටන් ගන්නකොටම පරාදයි භාවනාවට මම භාවනා කිරීම සඳහා අරක ලැබෙයි මේක ලැබෙයි කියලා දාගෙන භාවනා කරනවා නම් ඒක නිකන් සප්ලයි ඩිමාන්ඩ් තීරීකක් වෙලා තියෙනවා ඉතින් එතෙන්ට එනකන් දානෙදී ඕක තියෙනවා සීලෙදී තියෙනවා සමතෙදී තියෙනවා විපස්සනාදී විතරයි පුළුවන් තරම් කියන්නේ කෙරුවත් ඇති ඒකට ආයේ වෙන ප්‍රතිඵලාවක් අපේක්ෂාවක් ඕනේ දිගින් දිගට කරනවායි කියලා කියන්නේ අනිවාර්යයෙන් මේ මනුස්සයාට මේකේ අර විද්‍යාව නිසා විමුක්තිය තේරිලා මෙතන ගැලවුම් මාර්ගයක් තියෙනවා කියලා උට තේරිලා තිනවා කවුරුත් ඇවිල්ලා ඊට පස්සේ යාට මේ කන්වින්ස් කරන්න ඕනකමක් නැත්තේ නෑ එයා දන්නවා මේක දියුණු වෙගෙන යනකොට මේක තමයි නිවන කියන්නේ අනික් කට්ටිය හිතනවා නිවන් ලැබුවට පස්සේ 18 රියන් වෙයි, රැස්සි දෙයි, කහා පාට පස්සේ කොළ පාට තියෙයි, කොළ පාට පස්සේ නිල් පාට තියෙයි, ෂඩ්වර්ණ රස්නේ විහිදෙයි, යනකොට කටින් මානෙල් මල් සුවඳ පිහිදෙයි, ඇවිදින ඇවිදින් යන පෙළු නිලුම් පිපෙයි. ඕව තමයි බලන්නේ. ගාඩර කිව්වොත් නෑ අපිට මේ කාමයේ කාම සංඥාවෙන් ප්‍රතිස්ථාපනය කරන්න පුළුවන් කාම සංඥා රූපෙන් ප්‍රතිස්ථාපනය කරන්න පුළුවන් රූපයත් මේ විදිහට ගෙවම් කරන්න කියලා එව්වනම් වෙලා තියෙනවා ඒ වුණාට තාම රැස්සීදනිකාවේ නෑ තාම මේ කහා පාට නිල් පාට ආවේ නෑ මට දිබ්බ චක්කු ආවේ නෑ දිබ්බ සෝත ආවේ නෑ නේ කියලා ඒ කමඨාන් සුද්ධ කරනකොට වැරදිලා වගේ ඔක ලිය වෙනවා මේක නම් මේක නම් හරි ඇත්ත තමයි ඒ වුණාට අර අල්ලපු gedire එක්ක නෑ ඒක නෑනේ අහවලාට වෙච්ච එක නෑ. ඉතින් නිව්සීලන්ත මම නැති වෙලා ගමටහන් සුද්ධ කරනකොට ඒගොල්ලෝ එකතු වෙලා. ඒ නෝන කෙනෙක් වළු මේ මට පුදුම ආලෝකයක් පෙනිපෙනී හිටියා. මම මේ ආවේ මේ ධම්මජීව හමුරෝ නෑ ඕගොල්ලෝ විතරයි ඉන්නේ දැන් ආලෝකේ ඉන්නේ නෑ කියලා. චේතන එක්කෙනෙක් වළු ලයිට් බිල ගෙවලා නැතුව ඇති කියලා. ආර කෙනාට කේන්ති මට ඒ ගාම ලියලෙව්වා මේ කෙනෙකුට මේ ආලෝකය නැතිලා. මේ කියපු මනුස්සයා මංගේ දෙක දෙටි ගියාට පස්සේ කියනවා ස්වාමීන් වහන්සේ මම ජෝක් එකක් නෙවෙයි මම මේ කිව්වේ මේ ඔක්කොමලා භාවනා කරන්න මේ ආලෝකයක් බලාගෙන. ඉතින් ලයික් ගෙවුවේ නැත්තම් බිල ගෙවුවේ නැත්තම් කොහොමද ලයික් කරනවා? ඒක මොන ආලෝකයක්ද තියෙන්නේ? ඉතින් මේ දුකක් ගෙවන් කිරීමක් නෙවෙයි අද නිවන කියලා විකුණන්නේ. මොකද්ද ලැබීමක්? ඉතින් වෙනුවට මේ ලැබෙන දුකෙහි ලැබෙන අවිද්‍යාව තුළ විද්‍යාව තියෙනවා ඒක බලනාසුළු සියලුම අඳුරු වලාවක අඳ රිදි රේඛාවක් තියෙනවා. ඒ නිසා අඳුරු වලාව බලන්න එපා රිදි රේඛාව බලපන්. ඒක විතරකරනද ඒ පොලියන පොතේ ලියලා තියෙනවා glad game එකේ you must try to find a reason to be glad under any circumstances. ඕනම වෙලාවක මට ඕන සතුටු වෙන කාරණාවක් තියෙනවා හැම කක්කායෙම තියෙනවා ඒක දන්නවනම් ඉතින් ලොකු මෛත්‍රිය අපි සියල්ලම හරියන කම්බලා හිටියොත් ඒක කවදාකවත් මේ ලෝකේ ඉන්නේ ඕනෙම කක්කාවක තියෙන ඒක තියෙන අඳුරු වලාවේ තියෙන රිද්දි රේඛාව දකින්න හදනවා මේ මනුස්සයාගේ ඒ මානසිකත්වයේ මායයටත් බිම දාන්න බෑ අපිට බුද්ධෝත්පාද කාය ලැබිලා තියෙනවා manussත්ව ප්‍රතිලාභය ලැබිලා තියෙනවා. ෂණ සම්පත්තිය ලැබිලා තියෙනවා. සත්පුරුෂ ආශ්‍රය ලැබිලා තියෙනවා. සද්ධර්ම ශ්‍රවණේ ලැබිලා තියෙනවා. අවශ්‍ය නම් පැවිදි වෙන්නත් පුළුවන්. අපි මොනවටද පෙන්ෂන් එක ගන්න කියලා බලන්න. මේ බුදු කෙනෙක් කියන දුර්ලභම වස්තු හයම ලැබිලා තියෙද්දි අපි තාම කුඩු මිනිස් කාපුර ඉලව් වගේ එක එකකට නියව ගන්නවනේ. අරයාගේ දෙටි ඊර්ෂ්‍යා කරන මෙයාගේ දෙටි ඊර්ෂ්‍යා කරන මේ ලැබිච්ච දේ තුල හොයන්න බැරි නම් අපිට මේ මෛත්‍රී බුදුහාමුදුරුවෝ ආපුවාම ස්කෝලර්ෂිප් එකක් හම්බෙයි, ඩබල් ප්‍රොමෝෂන් එකක් හම්බෙයි කියලා හිතාන ඉන්නවනම් ඉතින් නිකන් අපරාධි පස්ස දැමීමක් තියෙන. ඒ නිසා ඉන හැම දුකකටම පැමිණි දුක් පෙන්ජහයි කියන කතාවෙන් තව එක චිත්තක්ෂණයක් ඉඳලා බලන්න. දිගට යන්න යන්න එපා. ඉන්නට පොඩ්ඩක් ඉඳලා බැලුවොත් ඒ දවසින් දවස දවසින් දවස අපේ ඒ දැරීමේ ශක්තිය ප්‍රතිශක්තිය වැඩෙනවා. මේ කාටවත් හොරකම් කරන්නත් බෑ කාගවත් දෙයක් ගන්නත් බෑ. ඒක වැඩෙනවා නම් ඒත් එක්කම දැනෙන විමුක්තිය කිසියම් දෙවෙනි ඒජන්ට් කෙනෙක් නැහැ, සමීකරණයක් නැහැ, බෙහෙතක් නැහැ, කවුරුත් නැහැ. මාතුලින්ම මේ දැරීමේ ශක්තිය වැඩනකොට යට තේරෙන්න පටන් ගන්නවා දැන් තමයි මොලේ වැඩ කරන්නේ. අපි මෙතෙක් කල අනුන්ගේ මොලේ කුලියට ගන්න ජීවිතයක් අපිට ලැබිලා තියෙනවා. ඉතින් විපස්සනා කරන කෙනාට සතුටු වෙන්න පුළුවන් භාවනා කරලා නිවන් දැකපු නිසා නෙවෙයි, භාවනා කරනවා කියන්නේ. දිගටම කරන්න ඕනේ ඔය කියන පොසිටිව් තින්කින් එක එහෙම නැත්නම් ඒ පෙර බලන ගතිය අවශ්‍යයි. ඉතින් ඒ නිසා සීළු දිනාටම අද දවසේ ධර්ම දේශනාවත් ඒ වාගේ තමයි මේ දිනු කරන කිය කාරණා අනුව කිසිම දෙයකට විරුද්ධ නොවි කිසිම ඉල්ලීමක් ඉල්ලන්නේ නැතුව ලැබිච්ච කිසිම දෙයක ප්‍රතික්ෂේප කරන්නේ නැතුව මේක වෙලා තියෙන මේ මගේ ලබාවුවන් හැදියදයි කියලා ආන්නයකට හැඩ ගැහිමේ ශක්තිය එනවනම් අපිට අපේ රට අපිට ලැබිච්ච වෙලාව මම දැන් මෙතන උපරිම සැප ලැබෙනවා. ඒකට කියන්නේ මම දැන් මෙතන කියන එකට කියන්නේ පිරිච්ච ගතිය කියලා. අන්නේ පිරිච්ච ගතිය අවබෝධ කරන්නේ ආර්යනාංශ විතරයි. අනිත් එක නෑ ඒක පිළිලා නෑ අරක නෑ මේක නෑ කියලා කියනවා. ඒකට සම්පත්‍ති කරගතිය කියලා කියන්නේ ඒකට කියන්නේ හුදකලාව කියලා නිසා මේ ධර්ම දේශනා මේ භාවනා ඒ හුදකලාව ඒ පිළිච්ච ගතිය වැඩි වීම සඳහා ඒකාන්තේ හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් දේශනා නතර කරනවා. ශිරු දිනාට තනසි මුදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.